<coughs> අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු විජේ මහත්තයාට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදියට පුරුදු පරිදි සභාවාරය ආරම්භ කිරීම පිණිස අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 18ක් ලැබිලා තියෙනවා 18න් 13ක් භාවනාවට කෙලින්ම සම්බන්ධ ඒවා අනිත් පහ ධර්මදේශනේ හා ධර්මයේ පිළිබඳ සම්බන්ධ ප්‍රශ්න ඉසෙල්ලා භාවනාව පිළිබඳ ප්‍රශ්න ටික කර ස්වාමීන් වහන්ස මා පරයන්ක භාවනාවේ යෙදෙන විට සිත එක්තෙන් වේගෙන එන අවස්ථාවේදී නිදිමත ගතියක් දැනේ එය මගහැරෙන්නේ ඔළුවේ පිටුපස සිට ඉදිරියට විදුලියක් යාමෙන් වැනි හැඟීමක් ඇතිවීමෙනි ඒ නිසා මා භාවනාවේ සිටින විට නිින්ද නොයයි. සාමාන්‍ය කටයුතු වලදී මෙවැනි නිදිමත ගතියකින් පසුව මෙම හැඟීමෙන් පසුව ඔළුවේ කැක්කුමක් ඇතිවේ වරහන් ඇතුළේ නිවසේදී. මේ ගැන පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලමි. ඒකේ අර අන්තිම වාක්‍ය නැත්තම් පැහැදිලි මේ අනික් වෙලාවල් වලටත් එන එකක්ද මේක නැත්නම් භාවනාවේ විතරක් එන එකක්ද කියලා විශ්වාස නැහැ. අන්තිම වාක්‍යයක් තියෙනවා නිවසේදී ඉන්න වෙලාවෙදිත් ඉසිකක්කමක් එනවයි කියලා. එතකොට ඒ කියන්නේ මේ භවනා මෝඩ් එකක ඉන්න වෙලාවද නැත්නම් ගෙදර වැඩ පොළ කරන වෙලාවද කියන එක මේ කැමතිදී අන්තිම වාක්‍ය පිළිබඳ පුංචි අර්ථකථනයක් දෙන්න. ඒක නැත්තම් කියන කාරණාව පැහැදිලි. කාගේද ප්‍රශ්නේ? භාවනා කරනකොට ඒ වගේ මේ යම් කිසි විදියකට නිදිමත තෝන්තු ගතියන එක ඇත්තටම පැරඩයිම් එක shift වෙනවා. ඒ ආපහු එනකොට ගැස්සිලා නිකන් ෂොක් එකක් වදුනා වගේ එහෙම නැත්නම් පාට හීනෙන් අවදිනවා වගේ එන්න පටන් අර ගන්නවා. ඒක භාවනාවේදී දෙයක් ඒකට බය වෙච්ච කෙනා භාවනා කරලා ගෙදර යනවා. මේක වැරදිලා කියලා. නම් මේක අනිවාර්යයෙන් මේක හරහා ආයුත්තක්. ඒ නිසා මේ සිදුවෙන දේ ටිකෙන් ටික ටිකෙන් ටික බලහින්ද ගියාම මේ අඳුර රැයක වෙච්ච වැඩේ දවල් එළිය පේන්න පටන් ගන්නවා. එතකොට එයා ඒක ඉක්මවනවා. එතකොට තේරුම් අරගන්නවා ඒක නිකන් අසතියකට නැත්තම් සතිය අගේ කරන්නේ නැති වෙලාවෙ ඒකට කරන දඬුවමක් වගේ. ඒක පාට ටොක්කක් අයින්. ඒක පාට ෂොක් එකක් දෙනවා. ආයෙ ගෙනත් දාන්නේ සතියට. ඉතින් ඒක කඩීමක්, කඩපිම්මක්, පිම්මක් පැනිලක්. ඉතින් ඒක අර gederදී වෙනවා කියනකොට මට ඒක පැටලෙනවා මොකද්ද වෙන්නේ කියලා. අනිත් හරියට නම් කියන්න තියෙන්නේ මේක ඒ කාන්දෙන් භාවනා කරපු නිසා ඇති වෙච්ච පරෝජනයක්. මේක එහා පැත්තට යන්න එක සැරයක් ගිහිල්ලත් බෑ. ඒ සැරේ ගිහිල්ලා හතුරු නැයිකොට ආයෙ සැරයක් යම් විදියකට පවුලේ ප්‍රශ්න අනේ මේ නිසා භාවනාව අඩාල වෙලා ආයෙ වටන් ගත්තොත් ආයෙ සැරයක් මේක හරහා යන්න වෙනවා. දෙතුන් සැරයක් යන්න වෙනවා. හැබැයි ඉතින් පළවෙනි සැරේ තමයි අර කෝල ගති තියෙන්නේ. මේ කෝඩු ගති තියෙන්නේ. පහුවෙනකොටදී මේ කල යුත්තක් බව තේරෙනවා. පළවෙනි තරවතාවට තමයි අපි කමඨාන හරියට සුද්ධ කරගන්න ඕනේ. රාගය ද්වේෂය නැති වෙනකොට හිත මොහේට වැටෙනවා. නිදිමත ගතියට කම්මැලි ගතියට වැටෙනවා. ඒක මේ ස්වභාවික භාවනා දියුණු කමක්. නැත්නම් බුදුරජාණන්සේ කියන විරාගයට කිට්ටු තත්ත්වය. ඒක තව තවත් විනිවිද දැක ගන්නයි උත්සාහ කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට සිතුවිලි පැමිණියත් ඒ මූල කර්මස්ථානය වන ආස්වාසයට හා ප්‍රස්වාසයට නැවත ගෙන ඒමට දැන් හැකිය. පළමු දින කීපයේදී මෙන් නොව සිතුවිලි පැමිණියා යයිද නැවත ඒ නැති වී ගියා යයිද දනිමි. සිතුවිලි නොයන අවස්ථාවලදී බුදු ගුණ සිහියට නැගේ. ආනාපානයේ අතරතුර බුදු ගුණ මෙනෙහි කළාට කමක් නැද්ද? මේ පහදා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. බුදු ගුණ මෙනෙහි කරන කෙනෙක් හිතවිල්ලක් තමයි. ආයෙකක් ගෙන්න ගන්න. කයි ගෑනි දීලා ඕටු ගෑනි ගන්නවා කියන්නේ ඕන ඔකට තමයි. ඉතින් මේ ආනාපානෙත් එක්ක ඉඳ තියෙන අවස්ථාවට අපි පුදුම කම්මැලිනේ. ඒකට ඥානා ප්‍රකාර දේවල් ගෙනත් දාලා මේක විචිත්‍ර කරන්න හදනවා. විචිත්‍ර කරනවා නෙවෙයි වෙන්නේ මේක සංකර වෙන එක. ඉතින් ඒක නිසා මේ මේවැනි ප්‍රශ්න අත්‍යන්ත වශයෙන් බෞද්ධයාගේ ප්‍රශ්නයි. බෞද්ධ නොවන අයට මේ ප්‍රශ්න නැහැ. යාට ඕන කර තියෙන ආනාපානියත් එක්ක පුළුවන් තරම් තනි අරමුණේ ඉඳී ඉච්චරයි. එතකොට ආයි අල්ලාහගේ නම කියන්නද, යේසුස් වහන්සේගේ නම කියන්නද, බ්‍රහ්මණයම කියන්නද, බුදුන්ගේ නම කියන්නද? ඉතින් ඒ ආගම් වල හැටි. ඒ තරම් මේ කුරුවල් කරලා තියෙන ඉතින් ඒක ඒක අයින් කරන්න බෑ. ඉතින් ඒක අන්තිම දවසේ වෙලා හෙටත් ඇහුවට ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ගෙනාවෙත් ඔච්චරමයි. ගෙනියන්නේත් ඔච්චරම තමයි. මොන જાති ඉවතර පළවෙනි උපදේශ පන්තිල තාම අහුම්කන් තියලා නෑ. පළවෙනි උපදේශ පන්තිය පුළුවන් තරම් කියනවා first thing first සරල වෙන්න බලන්න, ඍජු වෙන්න බලන්න, අවංක වෙන්න බලන්න වෙන්නම බෑ. සංකීර්ණ කරනවා. ඒක නිසා නිකන් ඒකට උත්තර දෙනකොට මම බෞද්ධෙක් වගේ වෙන්නේ. මට ඉතින් කියන්න වෙනවා මේ මේක තමයි තියෙන අවුල. කරුණා කරලා මේක මේ පිරිසුදු වෙන්න අරින්න. ඒ නිසා කියන්න තියෙන්නේ වතුරට ගඳක් එකතු වුණත් රසක් එකතු වුණත් පාටක් වුණත් හැඩක් එකතු වුණත් වතුර කෙලසෙනවා. පිරිසුදු වතුර කියන්නේ පාටක් ගඳක් රසක් හැඩයක් නැහැ. ඒකේ හිතට නිකන් තියන්න අරින්න. බැරිම නම් ආහන බණ ගන්න. ඉතින් අයේ ඒකත් එක්ක බලනකොට කොයි එකත් වස. ඇහැට කොයි එක වරනොත් ඇක වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දීලා තියෙන වතුර වගේ එකක් අනපානේ. ඒකට ඇහැ කැවෙන්නේ. එයින් එහාට දාන ඕනම දෙයකට කැවෙනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධානුසීත දොස් කියනෝ නෙවෙයි මම. ඒක මේ අපේ සම්මත භාවනා ක්‍රම. අපි මෙතන වාඩි වුණේ ඒකට නෙවෙයි. අපි වාඩි වුණේ සතිපට්ඨානට. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව අරක දාගන්න හදන එක ඉතින් මේ තමහට මම නිකන් ඒකට විරුද්ධව කතා කරනවා වගේ වෙනමයි කිසිම තරහක් නැහැ. මොකද මම බුද්ධ ආගමේ ඔයගොල්ලෝ කොච්චර විශ්වාස කරන්නේ. මම ඇත්තම බුද්ධ ආගමනේ. ආයෙ දෙකක් නැහැ. මම පැහැදිලිවම කියනවා. අම්මත් අපේ බුද්ධ ආගම, තාත්තත් බුද්ධ ආගම, උපන් සාධිකේ තියෙන බුද්ධ ආගම. ඒකේ දැක හිතන්න එපා. ගරුතර ස්වාමීන් වහන්ස මා ආධුනික යෝගියෙක්මි. අද දිනේ වනතුරු ඔබ වහන්සේගේ කමඨහන් අනුශාසනා ප්‍රශ්න සාකච්ඡා හා ධර්මදේශනා වලින් ලබාගත් දැනුම මත භාවනාව කරගෙන යමි. අද දිනේ වන විට ඉරියව්ව පහසුයි. පරියංකයට පහසුවෙන් සිතගෙන ආ හැකි මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම සහ හැකිලීම නිරීක්ෂණය කරමි. ඉතා කෙටි කාලයකින් පිම්බීම හැකිලීම හීන වී ගොස් හිස් අවකාශයට සිතගෙන එමි. එහි බොහෝ වේලාවක් සිටිය හැකි. මේ අතරතුර සිතවිලි එයි යයි සහ ආස්වාසය ප්‍රස්වාසය ගැන දැනීමද ඇත. පිටත ශබ්ද ඇසේ. එහෙත් ඒවායින් බාධාාවක් නැත. භාවනා කාලයේ පුරාම වාගේ සතිය හොඳ බව දැනේ. හිස් අවකාශයේ විවිධ කම්පන පීඩන සහිත හැකිලීම දිගහැරීම දැනේ. මේවා සිරස් හා තිරස් අතර දැනේ. මේ අවදීන් පසු ඔබ වහන්සේ සඳහන් ගොජයක් වැනි අවස්ථාවට පැමිණීමේ ඒද නිරීක්ෂණය කිරීමේදී විවිධ හැඩ සහිත විවිධ වස්තු විවිධ චලන විවිධ පීඩනවලින් වලින් යුත් උඩට සහ පහළට යන ආකාරය නිරීක්ෂණය කළෙමි. මා ඊයේ දිනේදීත් විස්තර කළ ආකාරයට මේ අවස්ථාවෙන් පසු ඉදිරියට නිරීක්ෂණය කරගෙන යාමට උත්සාහ කරද්දී ශරීරයේ පරළවීමක් සිදුවේ. අද දිනය වන විටත් මාහට මින් ඉදිරියට නිරීක්ෂණගෙන යාමට අපොහසත් වී ඇත. පරයන්කෙන් පසු තෝන්තු ගතියක්, වෙහෙසක්, වමනේ යාමට එන ගතියක් සහ අධික නිදිමතක් දැනේ. මේ නිසා මින් ඉදිරියට යන්නේ කෙසේද යන ප්‍රශ්නේ සිතට නැගේ. ප්‍රශ්න කිපයක් වෙනවා. පරයන්කෙන් පසු දැනෙන නිදිමත තීන මිද්දේද? දෙක ඔබ වහන්සේ සඳහන් කළ සිතුවිලි ගැන ප්‍රපංචනය කිරීම කෙලෙස් වන බව ධර්ම කරුණු ඔබ වහන්සේගේ අනුශාසනා සහ බුදුරජාන් වහන්සේ පිළිපදව නැගෙන ශ්‍රද්ධා සිතුවිලිත් කෙලෙස්ද භාවනා වැඩමුළුවෙන් පසු කාමභෝගී ජීවිතයේ රැල්ලට නැවත හසුවන නමුත් භාවනාව ඉදිරියට ගෙන යාමට දැඩි අධිෂ්ඨානයක් මා තුළ ඇත. එහිදී කමඨහන් ලබාගන්නේ කෙසේද? 4 මා ආධුනිකයෙක් නිසා පොතපත ආශ්‍රයෙන් ධර්ම කරුණු සෙවීම ධර්ම සාකච්ඡාවලට සවන් දීම පිළිබඳ උද්‍යෝගය ඇත. එහෙත් ඇසෙන ධර්ම කරුණු ගැඹුරු වීම සංකීර්ණ වීම තුලින් භාවනාවට බාධාවක් සිදු වේද? වරහන් ඇතුළේ පොතපතේ දැනුම වැඩිවීම තුලින් මා කෙරේ අනුකම්පාවෙන් අනුශාසනා කළ මැනවි. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේකදී අර මේ විස්තර කරලා තියෙන කේ විදිහට පරියන්ගෙන් පස්සේ එන මේ තෝන්තු ගතිය, කම්මැලි ගතිය අර කන්දක් නගිනකොට හැම මීටර් 1000කටම සැරයක් අපි හැඩ ගැහෙන්න ඕනේ අඩු ඔක්සිජන් තත්ත්වෙට. ඒ නිසා එතෙන් ගියාට පස්සේ ඉතුරුට ඉක්මනට යනවට වැඩිය ඒ දවස් තුනක් නිදාගෙන ඉන්නේ කියලා කියන මේ தත්ත්වය. ඊට පස්සේ ආය හැතැම්ම කිලෝමීටර් 1000ක් නැග්ගට පස්සේ මේ ආයසරයක් ඒකට හුරු වෙන්න ඕනේ. ඒ වගේ අපි අර තද්ද බල කෙලස් පරිසරයක ඉඳලා අර කෙලස් නැති තැනට ආවට පස්සේ ඒකට හැඩ ගැහෙන්න කාලයක් ගන්නවා. ඒ ගන්න තුල තව වේගය වැඩි කරොත් අර තෝන්තු ගතිය වැඩි වෙනවා. ඒ නිසා දැන් තෝන්තු ගතිය දැනගන්න ඕනේ මේ වැඩි කෙලස් තත්ත්වෙක ඉඳලා අඩු කෙලස් තත්ත්වෙට පුරුදු වෙනවා. ඒක පුරුදු වුණාට පස්සේ තමයි යා කියන්නේ ඉස්සරහට යන්නද පස්සට යන්නද කියලා. ආපෞසරයක් හිටපු දැන් යන්න වෙනවා සමහරලාට කරන්න දෙයක් නැහැ. නැත්තම් ඉදිරියට යන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම තමන්ගේ ශරීරයෙන් එන මේ බොඩි නොලෙජ් එක, බොඩි සිග්නල් එක අනිවාර්යයෙන්ම පුදුම අවධියක තියාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ශරීරයේ Tamange කිට්ටු අන්තම යාළුවා, කිට්ටු අන්තම කල්යාණ මිත්‍රයා, ගමනේ හැරමිටිය. ඒක අමතක කරා නම්, ඒකේ කියන සංඥා අමතක කරා නම් ඉතින් ස්පෙෂලිස්ට්ලා හොයන්න වෙයි, ලෝයර්ස්ලා හොයන්න වෙයි ගොඩක් ප්‍රශ්න. ඒ නිසා ඒක බලාගෙන ඒකත් එක්ක ඉන්න පුළුවන්. ඒක ඉතින් දරන්න බැරි තත්ත්වයක් කවදාකවත් වෙන්නේ නැහැ. හැබැයි නොසිතූ තත්ත්වයක්. ආන්න එහෙම කරගෙන කරගෙන මේ ඇඟත් එක්ක එකක් තමයි පළවෙනිම එක තමයි ශරීරයත් එක්ක දින සම්බන්ධය. යා පෙන්වන ලක්ෂණ. දෙක අවට ඇසුරු කරන අයගේ සම්බන්ධතාවය. ඒගොල්ලත් එක්කත් මේ yaadෙන එක එහෙනම් ඒගොල්ලත් එක්ක අපි හැඩගැහෙන එක භාවනා කරන මගේ වගකීමක් මිස ඒගොල්ලන්ගේ වගකීමක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මං භාවනා කරන වෙලාවේදී මගේ භාවනා ටීම් එක වෙන්න පුළුවන්, පවුලේ අය වෙන්න පුළුවන්, ඇසුරු කරන අයට ඒගොල්ලෝ මං එක්ක හැසිරෙන්නද කරලා දඟලන්නේ නැහැ. ඒගොල්ලෝ කාමභෝගී. මටයි වගේ කියම තියෙන්නේ. ඒගොල්ලත් එක්ක හැසිරෙන්න. ඉතින් ඒක කියනවා මේ මේ වගේ නිකන් බොහොම විචිත්‍ර නිදර්ශනයකින් පෙන්ලා දෙනවා. මේ ඔය Saturn 5 වගේ රොකට් එකක් හඳට යන්න සැලසුම් කරපුවාම ඔය Apollo 11 වල ඉඳලා ගියේ ඔය Saturn 5 රොකට් එකේ තමයි. ඒගොල්ලන්ට තිබුණා විශාල ප්‍රශ්නයක් මෙච්චර තුන් මෙච්චර ගානක එකක් කක්ෂයෙන් එළියට ගන්න කොහොමද කියලා. කක්ෂයෙන් එළියට ගන්න විතරක් මුළු ගමනේ 88ක් විතර පෙට්‍රල් පුච්චන්න ඕනේ. ඒ පෙට්‍රල් නෙමෙයි ගන්න භූමි තෙල් ගන්නෙ. නැත්නම් ඝන ඉන්ධනත් පාවිච්චි කරනවා. කෙලින්ම මේ මෙච්චර ටොන් ගණක් කියන එක හැතැම්ම හයක් උස්සන්න. ඊට පස්සේ හැතැම්ම 10 ගණක් යනවා. මුළු ගාස් ගන්න බෑනේ. මුළු ගමනේ 120කට අඩු පෙට්‍රල් ප්‍රමාණයක්. ඒක නිසා පළවෙනි ප්‍රශ්නේ තිබුණේ ඔබිට් එක එළියට ගන්න එක. ඒක සාමාන්‍යයෙන් ඔය යුරි ගගාරින් ගේකෙත් කරා. දැන් බලාපොරොත්තු නැති වෙච්ච නැති ප්‍රශ්නයක් තමයි එළියට ගිය එක නැවත පොළොවට එනකොට තියෙන ඩේන්ජර් එක. කවුරක්වත් ඒක හිතන්නේ නැහැ. එළියට ගිහිල්ලා කිසිම වාතයක් නැත්නම් ඉඳලා මේක ආපහු එනකොට මේ පොළවේ තියෙන වාතය උඩ ඊටාම තුනී වුණාට ඒකට වැදිච්ච ගමන් පුපුරනවා. ඒක උල්කාපාත පොළොට වැටෙන්නේ නැත්තේ. ඒක පුපුරලා එහෙම පිච්චෙනවා. ඒ නිසා මොනම එකක් ආවත් මෙහෙම අපහුව පොළොවට ඒක සම්පූර්ණ පිච්චෙනවා. පිච්චෙන නිසා එයා එන්න ඕනේ මෙහෙම පොළවේ කක්ෂයට අංශක 6ක කෝණයකින් ඇතුල් වෙන්න ඕනේ. එතකොට ඊටාම තුනී වාතතලයේ අංශක 6ක වේගයෙන් ඇතුල් වෙනකොට තප්පරයකට 76ක විතර වේගයක් තියෙනවා එනකොට ඒ වේගෙදිත් මේකේ පිට ෂෙල් එක පුච්චලා යනවා. අන්තකහයට අඩු වුණොත් වාතය හැප්පිලා ආය අවකාශයට تعلق කරනවා. අන්තකහයට આવොත් කාගෙන පිච්චීගෙන ඇතුළට ගිහිල්ලා කෙලින්ම පොළොවට වැටෙන්නේ කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා තමයි ඇතුළු ඝන වාත ස්තරයට ඇවිල්ලා තමයි පැසිෆික් සාගරයට වැටෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඇතුළු වෙන වෙලාවේදී කැල්කියුලේෂන් එක අන්තකය කියන උගාවක් වැඩි අංශික අංශක සියස්ථානෙට යනකම් 4.6යි නම් අන්තිම 8 වෙනි දශම ස්ථානෙත් හරියටම තිබුණ නැත්නම් ඇතුලේ තියෙන සේරම මැරෙනවා. 3 වෙනි දශ ස්ථානෙට කැලිබ්‍රේට් වෙන්න ඕනේ. ඒක දැන් ගෙදර යනකොට ඕගොල්ලන්ගේ කැලිබ්‍රේෂන් එක පොඩ්ඩක් බලාගන්න. මෙහෙම කෙලින් ගියොත් ඕගොල්ලෝ හිතන්නේ මේ කක්ෂෙන් එළියට යන එක හරි අමාරුයි කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ අපිට කීපව තව ගිහිල්ලා එන්න වෙනවා. ආපහු ඇතුළට යනකොට මේ කැලිබ්‍රේෂන් එක නැති වුණොත් පිච්චිලා මැරෙනවා. එහෙම නැත්නම් අපි විසිකලා දාන අවකාශයට අර වතුරට ගෙම්බන් ගහනවා කියලා ගල් ගහනවා දැකලා තියෙනවද? මේ මේ මේ මේ මේ මේ පැන පැන යන්නේ. වැතලි ගලක් ගහපුවම ගම වතුරට අපි අහන ගෙම්බන් ගහනවා කියලා. ඒ වැඩේ වෙනවා. ඒ නිසා අංශක 3ට දිකට ආවොත් විසිකරන අවකාශයට. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා එන්න නිකන් ප්ලේන් එක පාර වැරදිලා කරන්න බෑනේ කැල්කියුලේට් කරලා තියෙන තෙල් ටික අන්තිම ගානට. ඒ නිසා ඇතුළට ඇතුල් වෙන තැන නැවත කක්ෂගත වීම කිසි කෙනෙක් හිතන්නේ නැති වැඩක්. අපි දැමත යන්නේ කාමභෝගයට. ඒගොල්ලගේ මොනක්වත් වෙනසක් වෙලා නැහැ. ඒගොල්ලන්ට වෙන්න ඕනේ කමකුත් නැහැ. ඒගොල්ල කියන්නේ අපිට පිස්සු කියලා. ඒ නිසා නැවත යනකොට එතන ප්‍රශ්නයක් ඇති නොකර ගැනීම ඒගොල්ලන්ගේ වගේ කීම නෙවෙයි කැළම. ඒක මගේ වගකීමක්. ඒක බුදුරජාණන් අපිට කියලා දීලා තියෙනවා unassuming. non reactional. choiceless awareness. evenly suspended attention. or suspended decision. ඒගොල්ල මොන දේ කියලා බැන්නත් වටිනවා. කොයි දෙයක් කියලා වුණත් බෑ අපිට සාතන් වාසේ සාන්තුරන් වාසේ කියලා දාන බිම ඇඳලා වඳින්නත් ඉඩ තියෙනවා. පිස්ස පිහාට්ට කියලා කොච්චර දොස් කියන දෙකම එකයි. එච්චරයි එකක් කියන තියෙන්නේ. රාතන් වහන්සේ කියන්නේ අපි සමාජයෙන් අයින් කරන්න අපිට ගන්න ලේබල් එකක්. පිස්ස පිහාට්ට කියන්නේ එච්චරමයි. එනිසා සේන්ස් ඇන් සයිකෝපැත්ස් දෙකම එකයි කියලා. මෛත්‍රික භාවනා කරපෙන්නේ පොතක් ලිව්වා. සේන්ට් සාන්තුවරයා සයිකෝපැත්ස් කියන්නේ පිස්සා. දෙන්නම එකයි. දෙන්නම සමාජ විරෝධී. ඒ නිසා අපිට රහතන්වංශ කියලා වැන්දත් පරිස්සම් වෙන්න. ඒක ඉතාම භයානක දෙයක්. ඒ කියන්නේ අපි ලේබල් කරලා තියෙන, ඒ මාක් කරලා තියෙන තව නොබෝ කලකින් මරන්න නිම කරලා. එහෙම නැත්නම් පිස්සයි කිව්වනම් ඒත් පරිස්සම් වෙන්න. බුදු ලෝකෙට පිස්සු. මේක පිස්සු ලෝකයක් එක්ක අපි ඉන්නේ. ඒ නිසා පිට යන එකත් අපේ යුතුයකම. අපව එන්න වුණොත් ඒ ඇතුල් වෙනකොට කක්ෂගත වෙන හැටි ඒක නිසා ඒ තෝන්තු ගතිය එන්නේ අපි මේ පුරුදු කරන එළියට යන්න ආපහු මේක ටික වෙලා කරන normalize වෙනවා මේ මේ මේ වාතාවරණය. ගෙදර වාතාවරණයදී උග සංකීර්ණ වෙනවා. මොකද කාටවත් අනුකම්පාවක් කියනවට ලැබෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කියන්නේ භාවනා පිට භාවනා පිටයි කියලා දොස් කියනවා. ලොකු සංදේ ලියලා තියෙනවා. මේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් ඈත ඉඳලා ආශිර්වාද කරන මේ භයා අමාරු කෘත්‍ය කරන කෙනාට පෘථග්ජනයා පඩි කෙලපිරිච්ච පඩික්‍රමකට තරම්ව සලකන්නේ නැහැ කියන. අයේ ඒ සකල සිරිම් පිටි සද්ධර්ම මේ මේ මේ දහම් දිවෙන්නේ ශ්‍රී ලංකාවේ විතරයි ඕක තියෙන්නේ. වෙන කොහෙවත් ඕක නැ වෙන තැන්වල. අනුන් ගැටුවට ඇඟිලි ගන්න යන්නේ අපි ඒ තරම්ම ඇඟිලි වැටුවට ඇඟේ ගහලා අපි ඒ තරම්ම ඕගනික් සොසයිටි එකක් හදලා තියෙන්නේ. අපි හැමදේම මොිට කරනවා. ඒකට අපි දැනගන්න ඕනේ ඒකට නැවත යනකොට වැරද්දක් කරපු කෙනෙක් වගේ බය පක්ෂ හරි ඔළුව ගහගෙන ගෙට යන්න ඕනේ මේ තමා තමා වෙලා ආවර්තමා වෙන්න ගන්න. එතකොට බැලන තින්ද කලබුදිය ගන්න. yes sir එච්චරද. ඒක ඔයගොල්ලෝ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒක මම හොඳටම දන්නවා. ඔයගොල්ලෝ ඇඳලා ඉන්නේ. ඔයගොල්ලෝ මේ භාවනා කරලා යනකොට යන්නේ ඇඳලා. ඉතින් ඊට පස්සේ අර තෝන්තුවට තව ඩබල් වෙනවා පිස්සු. ඒක නිසා ගෙදර ගියාට පස්සේ කරන වෙලාවදී මම දැන් නිදර්ශනයක් දෙනකොට කියන්නේ සමත භාවනාව කියලා කියන්නේ ඒකානමනක හිත පවත්වා ගැනීම හැකියාව. විපස්සනා භාවනාව කියලා කියන්නේ ඒක කාටවත් පෙන්වන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව. එච්චරයි. ඒ කාටවත් අඟවන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි විපස්සනා. අන් තට්ටු පිටින් බඩේ හැබැයි ගාලල්ල කර කරවන කිසිසේත් දන්නේ නැති විදිහට ඒක කරන්න බෑ උඟ දෙනකොට මේ අඬ හැරේ නිසා. ඒගොල්ලන්ට ඕනෙම මේ කියාවෑම. ඉතින් කියාපාන කෙනාට තමයි සමාජය ගහන්නේ. අපි කේන්ද්‍රී ගහන්නේ නැත්නම් කවුරුත් එන්නේ නැහැ, දොස්තරලා එන්නේ නැහැ, ඇටෙන්ඩර්ලා එන්නේ නැහැ, බේතුත් නැහැ. ඕනේ ලෙඩක් කාට කේන්ද්‍රී ගන්න එපා. කේන්ද්‍රී ගෑවොත් තමයි චරිචුරු. කේන්ද්‍රී ගන්න නැති ඉවරපම් පපුව අතුට්ටියක් ගාගත්තා පපුව ඉවර. එතන ගෙදර ගියාට පස්සේ ගෙදර මිනිස්සුන්ට දැනුණා නම් මට ධම්මික හාමුදුරුවෝ කිව්වේ උඹ භාවනා කරන බව කවුරු හරි දැනගත්තොත් ඔබ මුළු ජීවිතේම ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් මොකද මම ඒකට 26 වයසයි. 36 වෙනකන් හිටියේ. ඒ කාලය ඇතුළත කිසි කෙනෙක් ලෝකේ භාවනා කරන්නේ නැහැ. මේ 79 ඉඳලා ඒ 88 වෙනකන් කාලේ ලෝකේ භාවනා කියන එකක් තිබුණා දන්න කට්ටිය දැනගත්තා. දැනගන්න අරින්න එපයි කිව්වා. කවුරක්වත් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරනා වෙනුවට සැක කරනවා. ඒ නිසා භාවනා කරන්නේ නැතුව ඉඳපුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා සාමාන්‍ය ලෝකෙ පිස්සු කෙලින්නේ ඔක්කොම කෙලිනවා. මිනිස්සු වැඩ කරන වෙලාවේ ඕගොල්ලොත් එක්ක නටනවා සින්දු කියනවා ඒගොල්ලන් වැඩි පොඩ්ඩක් වැඩිපුර කරනවා. මුගක් නෙවෙයි ටිකක්. ඒකෙල්ල කවුරුත් නැහනේ. මගේ බજારයකට වැටෙනවා අපි උදේ රෑ දන්නේ අපේ වැඩ අපි කරගෙන කාටවත් කියන්නේවත් නැහැ බුද්ධ ආගම කියන්නේත් නැහැ වැඩේ කරගෙන යනවා ඉතින් ඒක හරි අමාරුයි මේ බෞද්ධයත් එක්ක මට පැහැදිලිව පෙන්නලා තියෙනවා පොඩි ළමයි එක ලේසි. අබෞද්ධයත් එක්ක ලේසි. ඒගොල්ලන්ට ඔය නිකන් එනකොට බුද්ධානුස්සති භාවනාද කරන්න කිව්වා ඉන්නේ නැහැ නේ ඔළුවට. නෑ ඒගොල්ලන්ගේ ඔය අනවශ්‍ය ප්‍රශ්න නෑ ඔළුවේ. මොන නැත්නම් මොකක් නෑ එච්චරයි. ඒ වගේම භාවනා කරලා ඉවරලා ඒක තෝන්තු වෙනකොට එයා දන්නවා ඒක ඇඟ normalize වෙන්න දෙන්න ඕනේ. ආයසරයක් යන්න ඉන්නවා. ආය normalize වෙන්න දෙන්න ඕනේ. ඒ වගේ එකක් වෙනවා අපි නැවත ගෙදර යනකොට. ඇඟෙන් නැති වෙන්න ඉන්න පුළුවන් නම්. දැනෙන්නේ නැති වෙන විදිහට ඒක පුදුමාකාර දක්ෂකමක්. සියලු ගුණ සහිතව ගුණ වසංගාගෙන ජීවත් වීම කියලා ලොකු ස්වාමීන් වහන්සේකට කියන්නේ. භික්ෂුව එක දැනගන්න ඕනේ. භික්ෂුව හැම ලෝකේ තියෙන හැම ශිල්පයක්ම දැනගන්න ඕනේ. හැම දෙම දැනගන්න ඕනේ. කිසිම දෙයක් නැද්ද දන්නේ කෙනෙක් විදියට දෙන දෙයක් කාලා. බගෑපත් වෙලා ජීවත් වෙනවා. ඉතින් ඒක මම දැන් සමතේදී උගන්වන්නේ නැහැ. විපස්සනාදී එච්චරයි තියෙන්නේ. හැම ගුණයක්ම තියාගන්න කිසිම කිසිම ශිල්පයක් කිසිම භාෂාවක් කිසිම දෙයක් දන්නේ නැහැ කියන තියන්න බෑ. ඒකට ගැලපෙන්නේ නැහැ. බිකුවර ගැලපෙන්නේ නැහැ. හැමදේම දැනගන්න ඕනේ. අපි දැනගත්තට මොකද කිසිම දවසක මොනම විදියකින් අත් පේන්න අරින්නේ නැහැ. එයා දන්නා සාමාන්‍ය මිනිසුත් එක්ක ජීවත් වෙන නිසා සෙන් බුද්ධාගමේ කතාවක් තියෙනවා. රජුන් එක්ක රතු කාපට්ටකේ යන්න දැනගත්තොත් තත් උනේ රතුන් එක්ක බොක්කක් වෙනකන් බීඩියක් බොන්න දැනගන්නත් ඕනේ. දෙකම දන්නවනම් මිනිහා ෆිට්. රජුන් එක්ක යන්නත් ඕනේ රතුන් එක්ක රජුන් එක්ක යන්නත් රතුන් එක්ක ඉන්නත්. දන්නේ නැත්තම් ඉතින් එයා තමයි මේ මිනිමරුම් කරනවා, හදෙනවා, මරනවා අනම්මන කචල් තියෙන්නේ පිළිබුම් බණ්ඩගේ කට්ටියට විතරයි. පිළිබුම් බණින්න ඔය කාටවත් නැහැ නේ. කිසිම විදියකට හියටස් එකක් නැහැ. ඒ ටික පුරුදු වෙන්නේ. ඒකට පස්සේ තියෙන ප්‍රශ්න අතරට උත්තර හම්බ වෙනවා කියලා මම කියනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ අහනවා ඉස්සරහට කමටහන් ලබා ගන්න කොහොමද කියලා. ඒක ඉතින් දැනට අපි තියෙන ක්‍රමයේ තමයි මේ වගේ වැඩසටහනක අහන ප්‍රශ්න දිහා බලපුවාම මට හිතෙන්නේ නැහැ සුද්ධ වෙච්ච නැතිකමට අහනක් තියෙනවා කියලා. හැම කෙනාම වගේ හැම ප්‍රශ්නෙම අහනවා. ඒ වුණත් කාටට අවශ්‍ය නම් මයි ළඟ මයිත් එක තියෙන ක්‍රමයේ හැටියට ටෙලිෆෝන් කෙරුවට මට හරියන්නේ නැහැ. මට එක්ක ලිඛිතව ප්‍රශ්න ලියලා ඉවන්න ඕනේ නැත්නම් ඊමේල් කරන්න ඕනේ. බෑ ඊමේල් කරනකොට උනත් මේ ස්ක්‍රීන් දෙක තුනක් දිගේ වා කියවන්න පටන් අරගත්තොත් මට කියවන්න වෙලාවක් නැහැ. short and sweet. short to the point. මට කවුද කියලා මිනිස්සු දැනගන්න ඕනේ නැහැ. මෙන්න මේකයි කියලා කියන්න දන්නවනම්. ඉතින් එතකොට නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මම මෙහි ගිහලා ගිය ගමන් මම නිතරම ඉන්නේ කම්පියුටර් එකා. මොකද හැම කෙනාගේම ඉව එනවාමයි කාවට. ඒ කන්තික මගේ කමටහන සුද්ධ වෙනවා එතකොට. පැය 24 මගේ කමටහන සුද්ධ වෙනවා. මොකද හැම කෙනාම අවංකව ලියනවා මට. මං කියන මෙව්වනම් මට කරන්න බෑ. මේ ටික මට වටිනවා. ඊට පස්සේ මම උත්තරයක් දෙනවා. මේ මේමයි කියලා. නැත්නම් මං කියනවා හවල් දාසිය හවල් ටෝක් එක අහන්න. ඩිස්කෂන් එක අහන්න කියලා. ඒක නිසා ඊමේල් තමයි මට තියෙන ක්‍රමය. ඉතින් ඒක එහෙම ප්‍රශ්න වෙන්න හේතුව කමඨාන් සුද්ධ කිරීම දන්නේ නැතිකම. කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ කොහොමද මොකද්ද කියලා දන්නේ නැති වෙච්චාම හම්බ වුණත් ලිව්වත් කොමියුනිකේට් වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ CD එක ගන්න බෑ ඒක අසාධාරණයි මොකද මේ CD එක කෙලිම මහාසී සිස්ටම් එක විතරමයි කියලා දෙන්නේ. ඉතින් ඒක හැබැයි ඒක ඒ කියන එක නම් විශ්වාසෙ කියලා දෙනවා. ඉතින් එපිට එයින් පිට කමටහන් කරන කියන කිසිම ගුරුවරයෙක් ගාව කමටහන් සුද්ධ කිරීමක් කරන බවක්වත් මම දන්නේ නැහැ. කෙරෙන්නේ අරකේ විතරයි. සක්මන් භාවනාවේ මේ කමටහන් සුද්ධ කිරීමයි කරන්නේ ඒක විතරයි. ඒක නිසා මම බාර ගන්නවා ආධුනිකයෙකුට ඒක උන්ට ෆුල් මේ කෝස් එක හම්බ වෙනවා. ඉතින් එපිට තියෙනවා පිළිබඳව මම විචින කරන්න යන්නේ මොකද මට ඒක පිළිබඳ දැනීමක් නැහැ. ඒක නිසා කමටහන් ලියන හැම කෙනෙකුටම ඔය ලියකිට වේවනවා නම් හෝ ඊමේල් කරනවා නම් මම කියනවා මේ CD එකේ තියෙන විදිහට අදාළ කරුණු මිස මේ බල්ලයිනරියයි කතාවයි ලියලියා ඉndeපා වැඩක් නැහැ. මම ඔක්කොම කතාවල් අහලා තියෙනවා. ඒ කතන්දර අහන්න ඕනේ මෙන්න මේකයි මම අත්දකින්නේ. මෙන්න මේකයි මගේ ප්‍රශ්නේ කිව්වොත් නම් ඒක මට කමටහන සුද්ධ වීමක් වෙනවා. ඒක නිසා මගේ ඊමේල් ඇඩ්‍රස් එක මම හිතන්නේ පියාමාත්‍ය දන්නවා, ශීලා දන්නවා, චිත්‍ර දන්නවා. උඟ දෙනෙක් දන්නවා. එහෙම වුණොත් ඒ කෙනෙකුට ලියන්න ඒගොල්ලෝ මට ඒගොල්ලෝ ෆෝවර්ඩ් කරાવી නැත්නම් ඒගොල්ලෝ මගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙයි. ඒක දුන්නොත් නම් මගේ මම මේ ගමන යනකොට මම හරි අසාධාරණ ඉල්ලීමක් කරනවා මට නිතරම ඉන්ටර්නෙට් ඕනයි කියලා. ඒක හරි අමාරුයි මොකද මම යන්නේ කලවල් වල තමයි. ඇත්තෙම නැහැ. ඒක නිසා හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙකුටම විශේෂයෙන්ම සිද්ධ වෙනවා මේ සංසය සම්බන්ධකම එපයි කියලා බණ කිව්වට මේ ආමතුරු විතර ලෝකෙට සම්බන්ධකම් කිසිම කෙනෙක් නැහැ. පුදුමාකාර විදිහට මම සම්බන්ධයි. ඒ මොකද ඒ කිසි කෙනෙක් දන්නේ නැහැ මම ලංකාවේ ඉන්නවද කොහේ ඉන්නවද කියලා. ඒගොල්ලෝ පුදු විදිහට ලියනවා. ඒකෙදි තමයි මම හිතුවේ මෑතක ඉඳලා මේ වැඩවලට ඒ ඒ රිට්‍රීට් ඕගනයිසර්ස්ලාට දාලා ඒගොල්ලන්ට උත්තර දෙන්න දන්න සාමාන්‍ය ප්‍රශ්න නම් ඒගොල්ලෝ දීපු දෙයින්. බැරිව මයිලකට ආවට කමක් නැහැ කියලා. ඒකට උඟ දෙනෙක් කැමති නැහැ. මුදිනේ කැමති නෑ මේ ස්වාමීන් වහන්සේමයි කෙලින්ම හම්බෙන්න ඕන කියලා මම දෙනවා ලියුමක් ලියලවන්න. ඒ නැත්නම් ඊමේල් කරන්න කියන එක තමයි මගේ ওই දීර්ඝ කියපු එකේ කෙටි උත්තරය. ඔබ වහන්සේ අවසර දෙනවා නම් එක කාරණයක් මතක් කරන්නම් අපි මෙල්බන් කට්ටිය සෙනසුරාදාට බොහොම සෙනසුරාදා දවස් වලට කීස්පර පන්සලේ හම්බ වෙනවා. පළවෙනි වර ආපු අයට කැමති නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ බොහොමයක් දවස් වලට අපට සම්බන්ධ වෙන්න උන වහන්සේගෙන් කෙලින්ම කතා කරන්නත් පුළුවන් ඒ අවස්ථාවදී. ඔව් දැන් අපි එකමාරක් සම්බන්ධ වෙනවා මෙහෙන් අහන්න ප්‍රශ්න නැහැ. ඊස්පරෝ පැත්තෙන් අවස්ථාව දුන්නට මොනවද අහන්න තියෙන්නේ කියලා මුළු පැයෙම මේගොල්ලෝ අහගෙන ඉන්නවා මිසක අහන්න ප්‍රශ්න නැහැ. ඒක නිසා ඒකට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ ගෙලින්ම ටෙලිෆෝන් කරන්න පුළුවන් මට. ඒසොට මීටි කියලාත් මේ වගේ කට්ටියක් එකතු වෙනවා. ස්පීකර් ෆෝන් එක මෙහෙත් එකතු වෙනවා. එතකොට අපේ ප්‍රේම සම්බන්ධය පවත්වනවා අපි. ගරු ස්වාමීන් වහන්ස ආනාපානයට සිහිය පිටවා භාවනා කරන විට ආනාපානයේ තුනී වීගෙන යන ආකාරය මෙහෙයවීමකින් තොරව දැනෙන්නට විය. මුලදී සූදානම්ම නොගිය නිසා නිසි ආයුරින් අත්දකින්නට නොහැකි වුවත් අද දවසේ භාවනාවේදී හුස්ම තුනීව කය පවතින ආකාරය අත්දැකීය. ඒ අවස්ථාවේදී කය චංචල කම්පන වලින් ග්‍රහණ විය. ඒ ඊතා විමසිලෙන් බලා සිටියමුත් ස්වල්ප වේලාවකදී ආනාපානය මතුවිය. මේ අවස්ථාව ඔබ වහන්සේගේ අවධානයට යොමු කරමි. පහදා දෙන්න තිරුවන් සරණයි. නෑ ඒක ඇත්තටම මේකම ලිය වෙලා තියෙන ඉස්සල දවසේ කියලා තිබුණට මොකද දැන දැන යන්න බැරි වුණා. ඒක හැටි මොකද පළවෙනි දවස්වලේ කෝල ගති කෝඩු ගතියම බලාපොරොත්තු නැති දෙයක් නේ. නමුත් ඇහිච්ච දෙයකින් හරි හිතෙනවා නෑ නෑ මේක බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නයක් වෙන්නේ. ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා කම්පන චංචලින් ග්‍රහණ නෙවෙයි ගහන කියන වචනේ උතන තියෙන්නේ නැත්තේ ගහන උනාට ආනපාන තියෙනවා කොච්චර කම්පන චංචල තිබුණත් හුස්ම තියෙනවා ඒක නිසා මෙහෙන් හුස්ම තියෙනවා මෙහෙන් ආනපාන තියෙනවා කියන මේ දෙකම එකවර තියෙන්න පුළුවන් කියලා දැනගත්ත ගමන් පේනවා අපි මේ එකක් බැලුවට පේන දේවල් කියලා જાතියක් තියෙනවා. බලනකොට පේන දේවල්. ආනපාන බලනකොට කම්පන චංචල පේන්න පුළුවන්. කම්පන චංචල බලනකොට ආනපාන පේන්න පුළුවන්. මෙන්න මේ දෙක අතර කවදාවත් ගැටුමක් නැහැ. අපි හිතුවට මේ ආනපන තියෙනකොට කම්පන චංචල තියෙන්න බෑ. කම්පන චංචල තුන ආනපන තියෙන්න බෑ කියන්නේ නෑ. ඒ දෙකම එක පිටුව එක තියෙන්නත් පුළුවන්, සයිඩ් බයි සයිඩ් තියෙන්නත් පුළුවන්. දෙක කලවමේ තියෙන්නත් පුළුවන්. ආන්න මේ බව දැනගත්තට පස්සේ පේනවා මම දන්නේ නැතුණාට මගේ හිතේ සාමයට හැම වෙලාවෙම ඉඩ තියෙනවා. ලොකු සංජයක බණක කියනවා සම්පූර්ණ වික්ෂිප්ත වෙච්ච හිතේ ඒකාග්‍රතාවය තියෙනවා. ඒකාග්‍රතාවය කියන හිත චෛතසිකය හැම වෙලාවෙම තියෙනවා අපි ඒක බලන්නේ අපි බලන්නේ කම්පන චංචල විතරයි. ඒකෝට අපි කම්පන චංචල ගැන චෝදනා කර කර ප්‍රපංච කර කර වැල්වටාරම් කොට කොට ඉන්නවා මිසක් මගේ හිතේ ඕනම වෙලාවක විවේකයේ තියනවාද කියලා බැලුවොත් විවේකයේ තියෙනවා. ඒ විවේකයට අපි සරණ දෙන්නේ ඒ විවේකයට අපි ගරු කරන්නේ නැහැ. ඒ විවේකේ අපි අදහන්නේ නැහැ. අපි හිතනවා මෙච්චර කම්පන හිතක විවේකී තියෙන්න බෑ කියලා. එහෙම නැත්නම් අර පටාචාරා වගේ ඇඳුත් මුත් නැතුව මිනිහත් මැරිලා, දරුවෝ දෙන්නත් මැරිලා, අම්මා තාත්තත් මැරිලා ඔක්කොම වෙලා ආපු ගෑණි පුත්‍ර ජනසේ සිහිලෝපන්නංගී කියනකොට සිහි එලෙවනේ. ඔය මොනවත් නැතුව ඒක බුදුහාමුදුරන්ගේ ගුණයද පටචාරව ගුණයද දන්නේ නැහැ. ඉතින් ඉච්චර ගුණ කරදරමයිද පුළුවන් වුණා නම් ඒ චිත්තක්ෂණේ සමාදන් වෙන්න මේ බුදුහාමුදුර මරන්න පිටිපස්සෙන් එළවන අඟුලිමාලට කිව්වා මැසින මන්න තුනවා බන් නතරයි. එච්චරයි. ඌ බන්නකොට පේන ඇත්තනේ කතාව. ඉච්චර මේ ධාමරික මිනිහා බුදුහාමුදුර අද තිබ්බනම් ආනන්තරියයි. එහෙම නැත්නම් අම්මා එන්නේ අම්මා මරනවා. ඒ තරම් මනුස්සයා ඒ සතිය පිටන්න පුළුවන්. ඉතින් ඒක බුදුහාමුදුරු කිව්වට මිසක් අපි පිළිගන්න අපි ඒ තරම්ම අපි ගැන හරිම විවේචනාත්මකයි. අපි ගැන අපි තාම පහත් කළ සලකන්න තියාගෙන ඉන්නේ. ඉතින් ඒ වුණා බුදුරජාණන්සේම පහත් කළ සල කියන්නේ මිනිස්සෙක් වයන් ඔය කොයි කරදරේදී වුණත් හිතේ විවේකේ තියෙනවා. ඔය කොයි කරදරේදී වුණත් හිතේ උදේකලාව තියෙනවා. කොච්චර කම්පන චංචල තිබුණත් ආනපාන තියෙනවා. එතකොට මේ දෙකම බලන්න පුළුවන් නම් කවදා හරි මේ දෙකම එකයි කියපු දවසේ තමයි රහත් උනායි කියන්නේ. දැන් අපි පටන් ගන්නකොට කියන්නේ ආනපන තිබීවා කම්පන චංචල නොලැබේවා කියලානේ. ඒ තාක්කල් සමතේට තමයි යන්නේ කර්මයකට අපි විශේෂණය කරනවා. කවදා හරි බලන්න මේ දෙක දෙකම තියෙන්න පුළුවන්. ඒක පිළිගත්තයි කියලා මම කෙලෙසෙන්නෙත් නැහැ. මේක තමයි ප්‍රകൃතිය. දෙක පිළිගත්තට පස්සේ කම්පන චංචල වල කම්පන ගතිය නැතිලා යනවා. නටන්න කෙනෙක් නැහැනේ. කිපෙන්න කෙනෙක් නැහැනේ. කුප්පන්න නැටුවට එතකොට ඒකේ උලම් බහැලා යනවා. ඒක මේ කිප්පුණා කිප්පෙනවා කිව්ව ගමන්ම කෙලසෙනවා කෙලස් වෙනවා. එතකොට කම්පන චංචලකම අපෙන් ගිලිහෙනවා. ඒ නිසා මේ දෙකම එක හිතේ තියෙන බව දැකනකම් ඔය ගත්ත අත්දැකීම බහුලීගත කරන්න ඕනේ. ඒකට ලෑස්තිලා යන්න. ඉස්සෙල්ලා මේක හුඟව වෙලාවට කරන්නේ පරියන්කේදී. ඒත් පහු වෙනකොට තේරෙනවා සක්මන් කරනකොටත් දල වශයෙන් මේ සමත ගන්න පුළුවන්. ඒ වගේම gedara dore යම් කිසි තමන් විශ්ින් තමන්ගේ වැඩක් කරගන්න වෙලාවේ. SMS දාපු වෙලාවේ slowly mindfully silently කරනකොට පේනවා ඒ සාමකාම හිත තියෙනවා. වැඩෙත් යනවා. ඊට පස්සේ පොඩි වැඩක් කරනකොට චේතනාපූර්වකව කාගේ හරි උපනාට හරි ඒත් පුළුවන් දැනගන්න pace එක කඩා ගන්න නැතුව මගේ ස්පීඩ් එකට කරගෙන යන්න. ඊට පස්සේ multitasking වලට උනත් යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස සිදු කරන විට බොහෝ අවස්ථාවල හුස්ම පිටවනු දැනෙනුයේ එක් නාස් පුරයකිනි. එම හුස්ම කෙරෙහි අවධානය යොමු කළත් එම හුස්ම පිටවී වදින ස්ථානයක් කිසි විටකත් නිරීක්ෂණය කළ නොහැක. කෙසේ වෙතත් ආස්වාස ප්‍රස්වාස කරන විට නාස් කුහරයෙන් පිටවීම දැනෙන නිසා එය ප්‍රමාණවත් යයි සිතමි. භාවනාව කරන විට තද දණිස් කැක්කුමක් සහ කොන්දේ පහළ කොටස වේදනාවක් ඇති වේ. එබැවින් වැඩි වේලාවක් මාහට සක්මන් භාවනාව කළ නොහැක. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. ඔය කියන්නේ කොන් දෙකක් මේ කකුල් කක්කම ආවයි කියන සත්‍ය පිටුවලා. ඒක අකමැතිට ඉන්න බෑ. යටි වීඩිය නැත්තම් අල්ලවගේ දායකෙක් එක්ක නෑ කොන් දෙකට කතා කරයි. තව කෙනෙක්ගේ කකුල් දෙක බලයි. දැන් මේක තමන්ගේ කොන්දයි තමන්ගේ කකුලයි හොට ඒක තමයි සත්‍ය කියන්නේ. ඉතින් ඒක එපා නම් මොකද කරන්නේ? ඉතින් ඉල්ලුවින්ද දුන්නා. දෙපයි කියනවා. මම මොකද කරන්නේ? මේක සතිය පිහිටව බවට ලකුණක් කරගත්තොත් මේ වේදනාව ආවොත් එපයි කිව්වත් හතියක් නැහැ. අනබානේ වගේ එහෙම නෙවෙයි. වේදනාව කාට පස්සේ එතනින් සතිය ගලවන්න ගැතියක් නැහැ. ඒක නිසා වේදනාව කියලා කියන්නේ මේ සිට දෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්න කියනවා. ඒ නිසානේ දවසේ යන්න වේදනාව එන්නම ඕනේ. වරෙන් අන්නේ විදිහට මේ වේදනාව දිහා මධ්‍යස්ථ හැඟීමෙන් ගියහම වේදන නපුර අඩු වෙනවා. වේදනාවේ තියෙන පෙළන ගතිය, තවන ගතිය, දුක්ඛිත ගතිය අඩු වෙනවා. වේදනාව කියන්නේ ජීවිතය කියලා තේරුම් ගන්න. ඉතින් ඒක නිසා අපි අනුන්ගේ දේවල් බලන්නේ මේ තමන්ගේ වේදනාව අමතක කරනවා. නමුත් වේදනාව ආවයි කියන්නේ හොඳටම කයේ සතිය පිහිටුවලා ඒක සාදු කියලා සමාදන් වෙන්න දන්නවනම් එයා දුක්ඛ සත්‍ය තේරුම් අරගන්න යනවා. අර පැමිණි දුක් පැණි රහයි කියන ගාතාව අපේ සිංහලයේ කතාව අපි මෙතෙක් කල කොච්චර මඟ ඇරලා තියෙනවද ඒ නිසා තමයි සාප විඳින්නේ පැමිණි දුක බාර ගන්න මේ ඉරියව් වෙනස් කරන්න කියන එකක්වත් සතිය ගන්නවා කියන එකක් නෙමෙයි සතියේ තියෙන බවට ඉරියව් හිත පිහිටව බවට ලකුණක් ඒක නිසා ඒක අරමුණක් කරගන්නවා කියලත් කියනවා සමාදම් වෙනවායි කියලත් කියනවා ඒ ආකල්පේ එනකන් යෝගාවචරය දනුකන්දේ ගැහුවා වගේ වද විඳිනවා ආකල්පය ආවට පස්සේ වේදනාව කියලා කියන්නේ පෙරමග ලකුණක් වෙස්සලාගත්තු සුභාසින්තනයක් වෙනවා. ඊට පස්සේ වෙනතට වැඩි වේදනාව විඳීමේ හැකියාවක් එන්න පටන් අරගන්නවා. ඉරියව් මාරු කරන්න ඕනේ නෑ මාරු කරත් තමන්ගේ හැඟීම තියෙන්නේ ඉරියව් වෙනස් කරනට ඇති වෙන වේදනාව වෙනස් වීම විතර කෙරෙන්නේ. බිඳීම වෙනස් වීම කෙරෙහි. ඒකට ශරීරයත් එක්ක පුදුම යාලුකමක් ඇති වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ගැන ඔබ වහන්සේට ලැබීමට අදහස් කරන්නේ අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය. මා නිතර නිතර කෙටි භාවනා වැඩසටහන් වලට සහභාගී වෙතත් මෙවැනි දින 8ක වැනි දිගු කාලයකට එන්න ලැබෙන්නේ ඊතා කල අතුරකිනි. මේ දුනවල ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පරයන්කය සක්මන ආදී වශයෙන් ක්‍රියාවේ යෙදමින් සිටියද පරයන්කේදී ආනාපානය බැලිය හැක්කේ හුස්ම 10ක් පමණි. ඉන්පසු සිතේ ලීනභාවය ඇති වී සිහින වැනි මේ දිනවල සිදු දේ පෙනේ. නැවත සිහිය ආවිත ආනාපානයට හිත යෙදුවත් ඒ ඊතරම් දුරකට පවත්වා ගත නොහැක. සිතේ නීවරණ යටපත් වී සිත දැන්පත් කරගත හැක. නමුත් භාවනාවේ දිනුවක් දැකීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් ඉතා කාරුණිකව පතමි. ත්වන් සරණයි. එද අපිට විශ්වාසයක් ඇතිලා තියෙනවා නම් නීවරණ යටපත් කරගන්න පුළුවන් කියලා ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක්. බලන්නේ නීවරණ යටපත් කළා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. නීවරණ යටපත් කරලා තත්ත්ව දෙකකට යන්න පුළුවන් එකක් තමයි යටපත් කළ නීවරණ තියෙනවා කියන විශ්වාසයෙන් කොච්චර වෙලා යන්න පුළුවන්ද නීවරණ යටපත් කරා කියන තත්ත්වයට එන්නේ ඉඳගෙන කොච්චර වෙලා යනවද කියලා මේ කාරණා දෙකෙන් තමයි දැනගන්න පුළුවන් නිතිපතා භාවනා කරනවා නම් ඒ කියන්නේ සතත අභ්‍යාසය කියලා අපිට මේ නීවරණ තියෙන බව දන්නව නැති බව දන්නවා. එතකොට දන්නවා ඔන්න මම ඒ ගියායි ශේෂ්ඨේ. කොච්චර වෙලා පවත්වන්න පුළුවන්. බහු වෙනකොට තේරෙනවා ප්‍රතිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සූපාකටෝ භවෙය කියලා කියනවා. මේ ප්‍රතිපක්ෂ ධර්ම නීවරණ අයින් වුණා නම් ඒ කාලය තුල යාට ගැඹුරු ධර්ම අවබෝධ වීම ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා නීවරණ තත්ත්වේ පුළුවන් තරම් මේ අනුග්‍රහ කරන්න කියන එකට අපි සමතනුග්‍රහිතය කියලා කියනවා. ඉතින් ඊට පස්සේ තියෙන අර නීවරණ தත්ත්වේ දීලා හිතට ඒ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න සාමකාමී පරිසරය දෙන එක විතරයි. අපිට යුතුයකමක් තියෙනවා වැඩි වේලාවක් ඒ නීවරණයෙන් තොර හෝ නීවරණයෙන් තියෙන නපුරු බලපෑම අඩු තත්ත්වයක් කරතදී විශ්වාසයෙන් හිතට හීල් වෙන්න අරින්න. පස්සම්බනේ වෙන්න අරින්න සංසිඳෙන්න අරින්න සංසිඳනකොට ධර්ම කරුණු වැටෙන්න පටන් ගන්නවා ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙම ප්‍රශ්නයේ පරියංක හා සක්මන් භානාව යන දෙකටම අදාළව ඉදිරිපත් කරමි මා පරියංක හා පරියංක හෝ සක්මනේ යෙදී සිටන විට සෑම ක්ෂණත්‍රයේදීම කිසියම් සිතුවිල්ලක් ඇවිත් අරමුණට බාධා කරයි නමුත් ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි සිතුවිල්ලක් ආවොත් ආවා පමණින් ඇසුවොත් ඇසුනා පමණින් නොසලකා හරිමි. නමුත් එම සිතුවිල්ල නොසලකා හැරිය විදිය ගණන් නුගත් ස්වභාවය හරියටම සිදු වුනිද? හරියටම මට ඒ සිතුවිල්ල બ્લોක් කළාද යන්න සැකහැර ගැනීමට වහන්සේගෙන් ප්‍රත්‍යෝක්ෂණය කර ගැනීමට කැමැත්තෙමි. උදාහරණ මා පරයන්කේ සිටන විට ආස්වාසය ප්‍රස්වාසය මූල කර්මස්ථානයේ ලෙස අරමුණු කරමි. එක්කෙනෙහිම මාහට දෙමව්පියන්ගේ අසනීප තත්වයක් මතක් වුණි. මගේ ප්‍රතික්‍රියාව වන්නේ එක බාහිර සිතුවිල්ලක් පැමිණි බව දැනුණා. දෙක එම සිතුවිල්ල කර්මානුරූපී රූපීව පැමිණි බව පිළිගත්තා. එනම් මගේ බලපෑමකින් තොරව සිදුන් බව පිළිගත්තා. තුන අමතක කිරීමට උත්සාහ ගත්තා. අමතක කිරීමට උත්සාහ ගත්තේ නැවත මූල කර්මස්ථානය වෙතට හිත යොමු කිරීමෙන්. ප්‍රශ්න දෙකක් අහනවා. ඇතැම් අවස්ථාවලදී එකෙනෙහිම එම සිතුවිල්ල ගිලිහි ගොස් මූල කර්මස්ථානයේ හිත පිහිටයි. ඇතැම් විට මූල කර්මස්ථානයට හිත යන්නේ ගිලිහුණු සිතුවිල්ලේ යාන්තම් මතකයක්ද තබාගෙනය. නමුත් මම එම සිතුවිල්ල පසුපස නොයයි. මූල කර්මස්ථානයේ වෙත පැමිණ ඇත. මා මේ අනුගමනය කරන ක්‍රමය වරහන් ඇතුළු සිතුවිලි ඉවත් කිරීමට නිවැරදිද යන්න පැහැදිලි කර දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. දෙවෙනි ප්‍රශ්නය මේක අපි මත ප්‍රකාශ කරනවා නම් දල වශයෙන් තියෙන හිතවිලි පිළිබඳ ද්වේෂය ලියවිල්ල ක්‍රමවේදයේ හරි ඒ නිසා මතක තියාගන්න හිතවිලි වලට ද්වේෂ කරනවා කියලා කියන්නේ සියදී නසා ගැනීම හිතවිලි නැති ජීවිතයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට තියෙන හිතවිලි ආවට මගේ වැඩේට බාධා වෙන්නේ නැත්තම් එච්චරයි. එකක් තමයි මේක මම හිතලාගත් එකක් නෙවෙයි. දෙක මේක කර්මානුරූපයි කිව්වොත් එහෙම අපි නියතගතික වාදයට වැටෙනවා. ඒ කර්ම නිසා සිද්ධ වෙනවා, ආහාර නිසා සිද්ධ වෙනවා, ඍතු නිසා සිද්ධ වෙනවා. ඒ නිසා තුනකටම දාන්න. තවත් එකක් තියෙනවා හිත. මේ කම්මද, චිත්තද, උතුජ, ආහාරද. සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කිව්වොත් අපි වැරදි බන්තකට යනවා. ඒ නිසා මම කරපගන්නේ දැන් ආවා. ඇවිල්ලා තියෙන නරක දෙයක් නේ දෙමාපියන්ගේ මේ ලෙඩක් දුකක්. ඒක සමාජලාට කරුණාමෛත්‍රිය පැත්තෙන් සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් ඒක වංචනික ධර්මයක් වැඩ කරන්නේ. ඒ නිසා තමස අරමුණට ගියාට පස්සේ අරමුණේ කොච්චර විස්තර කියන්න පුළුවන්ද කියන එකෙන් ප්‍රත්‍යක්ෂණී සිද්ධ වෙනවා. ගියාට පස්සේ තමයි බලන්නේ ආනාපානේද වම දකුණද ඒ අරමුණ වෙන්ද වගේම හොඳට ගැඹුරටම නිකන් බලන්න පුළුවන්ද ආස්වාද ප්‍රසවාසයේ වෙනස මොකද්ද ඊට ඉස්සලා හිතවිලක තිබුණ වගේ කහටක්වත් නැතුව මේක විස්තර කියන කොච්චර වෙලා යනවද කියන එක ලියලා නැහැ කියලා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂණය කිරීම සඳහා තියෙන උපකරණ පාවිච්චි කළා නැහැ උපකරණ පාවිච්චි කළා කියන්නේ ගෙදර ආවට පස්සේ කොච්චරක් Tamanට පරණ අරමුණට නැත්තම් මූල කර්මස්ථානත් එක්ක හාද වෙන්නේ සම්බන්ධ වෙන්න පුළුවන් වුණාද කියන එක ඒකෙන් තේරෙනවා ඒකට සම්පූර්ණ නිමග්න නොනයි කියලා කියන්නේ හිතවිල්ල 100%ක්ම ගියා. හැබැයි මේ හිතවිලි නැති කරන අදහසින් නෙවෙයි බලන්නේ මූල කර්මස්ථානයේ සාදර වීමේ අදහසින්. මූල කර්මස්ථාන සමග මිත්‍ර වීමේ අදහසින් එතකොට ඒ කරනකොට අරක යනවා. හරි පලනුකිය පලා බෙදනවා වගේ. ඒ පහවහයට හොදි බෙදනවා වගේ. මූල කර්මස්ථානයේ හොඳට ගත කරන්නේ ඒ ගත කරන්න දෙන්නේ නැහැ. ටික වෙලාවක් යනකම් අර හිතවිලි වල ලින්ගරින් ඉෆෙක්ට් එක තියෙනවා. ඒක ටිකක් තරම් දෙනවා. නමුත් ඒක තිබුණ ගණන් නැතුව මූල කර්මත්තනේ විස්තර කියවන අදහස තියෙනවා නම් මේකේ ඒක ලියවිලා නැහැ. ඒ කියන්නේ උපකරණ පාවිච්චිලා නැහැ. අනිත් දවසේ යනකොට බලන්න මූල කර්මත්තට පැමිණීමේ අයුරුව ඒක කොච්චර සාදර වුණාද කොච්චරක් මූල කර්මත්තන් අඩු ගන්න එක සටහනක් නැත්නම් එක ආකාරයක් එනතන එක ස්වභාවික ලක්ෂණයක් දැකගත්තා නම් 100%ක්ම කියත හැකි. අරකේ හිතිලි පැමිණීමේ නපුරු ප්‍රතිඵල අයින් කරන්න පුළුවන් කියලා. ඊගා කොටස. ඒ ඒ ප්‍රශ්නෙම දෙවෙනි කොටස කෙසේ වෙතත් භාවනාවේදී ඒ ඉබේම කෙරෙන බවක් වැටහි. මුල් දින තුන පමණ යනතුරු මාහට මෙම தત્ත්වය නොතිබුණි. මේ වර්ධනයක්ද නමුත් පළමු ප්‍රශ්නේ නිසා සැක ඇතිවන අවස්ථා ඇත. තිරුවන් සරණයි. මේ පළවෙනි එකේ තියෙන්නේ කියවනකොට පේනවා මේක කාරණා තේරුම් අරගෙන හොඳට මෙහෙवला තියෙනවා. නමුත් අර යන වේගයේ මදිකමක් තියෙනවා. ප්‍රතිඵල ලැබිලා මදිකම නිසා. ඒක නිසා මේ ස්මාර්ට් වෙන්න හදන ගැතිය නිසා සැකවලට ඉඩ ලැබිලා තියෙනවා. ඒක නිසා හිතවිල්ලක් ඒ වෙනුවට මට අරමුණ තියෙනවා කියලා වැටහිච්ච එක අරමුණ මට එන්න බාධාවක් නැහැ කියන එක ආව ගතිය ආවට පස්සේ තාම චිතිවිල්ලේ පරණ ගඳ ඉතුරු වෙච්ච ගතිය ඔක්කොම හරි තාම වැදගත් තොරතුරු. ඒ කියන්නේ තමා විසීම තමන් දැන් මේ ගෝචර භූමියට ඇවිල්ලා තියෙනවා. දැන් ගෝචර භූමියේ විස්තර කියන්න පුළුවන් නම් කිරිගහට මෝල් මෝල් ගහින් ඇන්න වගේ එහෙනම් ওই පිටිපස්ස ප්‍රශ්න අහන්න ඕන කමක් නැහැ. ඒ නිසා ඒ තමන් ආවට පස්සේ මූල කර්මත්තනේ ආදුනිකෙක් වාගේ නවකෙක් වාගේ දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ විස්තර කියන තරම් නවම ගතියක් ඇති වෙලා තියෙනවනම් මැරිලා උපන්නවා. සම්පූර්ණ අලුත් වෙන්න පුළුවන්. පළවෙනි කොටසෙත් ඒකට අද මේ නැමියව නැහැ. ඒකමයි දෙවෙනි සැරේටත් අහන්නේ. ඒ නිසා දෙකටත් එකයි කියන්න තියෙන්නේ. ඒ පැමිණියාට පස්සේ නැවත නිවස බලා ආපසු පැමිණියාට පස්සේ ඒකේ විස්තර ටික කියන කියමනෙන් කියත හැකි කොච්චර GestureDetector සාදරද කියලා. මේකේ ඒ බව පෙන්නලා නැහැ. ඒ නිසා ප්‍රත්‍යක්ෂණේ වෙලා නැහැ. නමුත් දෙන උත්තරේ හරියටම මෙහෙම කරන්න ඕන කියලා පැහැදිලිව කියන්න පුළුවන්. මොකද විස්තරය හොඳ නිසා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මගේ සතිය හොඳින් වැඩි. මම සක්මනේදී වම සහ දකුණ වශයෙන් දෙපා හඳුනා ගනිමින් දෙපා ගමන් ගන්නා ආකාරයට හිත යොමු කරමි. දෙපා ගමන් ගන්නා ආකාරයත් දෙපා පොළොවට ස්පර්ශ වන ආකාරයත් පොළවේ රළු බවත් වටහා ගනිමි. ඊයේ දවල් කාලයේදී මම බොහෝ වෙලාවක් පැය එකමාරක් සක්මන් භාවනාවේ නිරත වීමි. අවසානයේ මගේ পায় දෙකම එකවර වරහන් ඇතුලේ සෙට් එකක් ආකාරයෙන් පොළවේ වදිමින් සහ ඉසවෙමින් ගියේය. එය හරියට රෝදයක් කරකැවෙන්නාක් මෙනි. නමුත් මට තවමත් කකුල් ගමන් කරන ආකාරයත් පොළොව ස්පර්ශ වන ආකාරයත් මනාව පෙනුනි. එහෙත් මේ අවස්ථාවේ මට වම සහ දකුණ ලෙස එය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි විය. ඒ නිසා මම එය වෙන් කිරීමකින් තොරව ගමන සිදුවන ආකාරය සහ දැනෙන දේ දෙස අවධානයෙන් අරමුණින් සක්මන් කෙලිමි. මට මේ අවස්ථාවේදී ඔබ වහන්සේ කිව් හාල් සහ වතුර කැඳ වූ ආකාරය සිහිපත් විය. මගේ පරියංක සක්මන් භාවනාව ගැන මගේ පරියංක භාවනාවේදී මූල කර්මස්ථානයේ හිත පිහිටුවා දහවරක් පමණ ආස්වාස ප්‍රාස්වාසයේ යෙදී සිට හිත වෙනත් අරමුණු වලට ගොස් නැවත මූල කර්මස්ථානයට පැමිණේ. දැන් බොහෝ විට නිතර නිතරම විරාග සංඥා නොමැති අවස්ථාන් බහුලව අත්විඳිමි. කලින් ඇසූ ප්‍රශ්නයකදී වරහන් ඇතුළේ නිද්‍රා తත්වය ඔබ වහන්සේ මෙසේ පැහැදිලි කර දුන්නේය මීට දින දෙකකට පමණ පෙර අවට සද්ද මට මහත් හිරිහැරයක් විය. එහෙත් ඔබ වහන්සේ බණ දේශනාවේදී අනෙක් දොරවල් වලට මුලිච්චි උන දේ හැර නොගන්නා ලෙසත් මගේ කර නොගන්නා ලෙසත් අනුශාසනා කළ මොහොතේ පටන් මට මට එය ඇහුණා පමණක් හෝ ඇසූ නොඇසූ නොඇසුවාව සිටිය හැකිය. දැන් එය දුරින් ඇසෙන ශබ්ද ලෙස දැනේ. එය මහත් අස්වැසිල්ලක් වී ඇත. බොහාන්සියට අනේක වාරයක් වින්දෙමි. මගේ ප්‍රශ්නේ නම් සක්මන් භාවනාවේදී මා අද්දුටු දෙය කුමක්ද? එවන් අවස්ථාවක මා අනුගමනය කළ යුත්තේ කුමක්ද? මම බැලිය යුත්තේ කුමක්ද? කකුල් දෙකම එකක් ආකාරයෙන් ගමන් කරද්දී ඒ පිළිගෙන ඒ යන ආකාරයටම දිගටම යා යුතුයද? එතන වම හෝ දකුණ නොතිබුණ නිසා කන්ෆියුස් හැඟීමක් ඇති වී ඇත. පරයන්ක භාවනා පිළිබඳව පරයන්ක භාවනායේදී මම අත්දකින නිදිවැනි අවස්ථාව බිඳෙන බිඳෙන සෑම මොහොතකම මම ඉරියව්ව දෙස බලමි. ඒ නැත්නම් හුස්ම දෙස බලමි. වරහන් ඇතුලේ ඒ තුනිවි තිබුණා සමහර විට හමු වේ. මේ නිවැරදිද? එසේ නොමැතිනම් නැවත සංඥාවක් ඇති වූ විට කුමක් කළ යුතුදයි අප කෙරෙහි අනුකම්පාවෙන් තවදුරටත් පහදා දෙන මෙන් ඉල්ලමි. වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ත්වන් සරණයි. මේක පැති තුනකට විතර මේ ප්‍රශ්නේ කාරණා තුනක් විතර වගේ මතු කරන්න පුළුවන් සක්මනේදී ගන්නකොට. දැන් මේක වම කියන්නත් බෑ, දකුණ කියන්නත් බෑ, ක්‍රියාවක් කියන්නත් බෑ, ක්‍රියාවලියක් කියන්නේ. එතකොට මුල මොකද්ද, මැද මොකද්ද, අගද්ද මොකක්වත් අල්ලන්න බෑ. මෙන්න මේ වෙලාවේ නමක් දෙන්න හදන එක තමයි අපිට තියෙන මොඩකම. කිසිම නමක් දෙන්න යන්න එපා. මේ නමක් දෙන්න පුළුවන් තැන ඉඳලා දැන් නමක් දෙන්න බැරි තැන වෙලා තිනවා ඒකමයි. දැන් ඇඳි ගෑවිලා තියෙන්නේ මේ නමක් දෙන්න හදන හැම වෙලාවෙම හිත වම් මොලේට අදිනවා. දකුණු මොලේ තියෙන්නේ ඇඳි ගෑවිච්ච එක. කවදාකවත් දකුණු මොලේට ලෝසන දෙන්නේ නැති එක තමයි වම් මොලෙන් කරන්නේ. අපි සාමාන්‍ය අපි ශ්‍රී ලාංකීය පරිසරයේ පුරුෂ ප්‍රධාන පරිසරයක් නේ. ස්ත්‍රියවකට මොන දෙයකින්වත් නායකත්වය දෙන්නේ නැහැ, පරිපාලනයක් දෙන්නේ නැහැ. ඒක හැදිලා තියෙන්නේ රජ්ජුරෝ පිරිමියා කියන අදහසෙන්. ඒක කොහොම වුණත් හැම කෙනෙකුගේම මොලේ මේ තර්ක මනස අර දකුණු මොලේට උඩට එන්න දෙන්නේ නැහැ. දැන් මේ දකුණු මොලේ උඩට එන්න යන්තම් එන්න හදන වෙලාව නමක් ගමක් මොකුත් නැහැ මුලක් මලක් අකක් මොකුත් නැහැ හැඳි ගෑවිලා තියෙනවා. මම් මොලේ කියන ඕම් වෙන්න දෙන්න බෑ. ඔගේ නම අහගනින්. ඔකට මොකක් හරි ලේබල් එකක් ඇති. ඔකට වෙනම සීට් එකක් ඇති. ඔකට වෙනම ඩෙන්ටි කාඩ් එකක් ඇති. එයා මේ අධිපත්‍ය ගන්න හදන. එතකොට අර දකුණු මොලේ වර්ධනය, ඒ කියන්නේ සාකල්යෙන් වර්ධනය. හොලිස්ටික් අදහස එන්න දෙන්නේ නැහැ. මේ දැනුම ඇවිල්ලා කෑව තැන අපේ ඔළුව. අධ්‍යාපනයේ ඇවිල්ලා අපි ඔළුව කාපු තැන මේ ලීනියර් සිස්ටම් එකට දාන්න හදනවා මේට්‍රික්ස් එක. මේක මේට්‍රික්ස් එක. මේට්‍රික්ස් එක අවබෝධ කරගත හැකි අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේට්‍රික්ස් එක නැතුව ලීනියර් එක ඇත්තෙම නැහැ නිවන. ඒකේ තියෙන්නේ අභිධර්මයයි පොත පොතයි මූල ධර්ම විතරයි. ඒක ඇවිල්ලා මේකට අධිකාරිය පවත්තන්න හදන නිකන් යාළුවෙක් වගේ. හරියට නිකන් උපදෙස් දෙන රජේ නීතිඥයෙක් වගේ. නඩුවක් කියනකොට ආණ්ඩුවේ නිකන් නීතිඥයෙක් දෙනවනේ. මොකද නැත්නම් උසාවි පවත්වන්න බෑනේ. ඒ වගේ එකක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අයියා පැහියා වෙන්න හදන හැටි. තර්ක මනස. ඒ නිසා මේකටම හැඳි ගෑවෙන්න අරින්න. එතකොට මම හැඳි ගෑවෙනවා. මාන්නේ හැඳි ගෑවෙනවා. තෘෂ්ණාව හැඳි ගෑවෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි පළවෙනි එක තමයි මට කියන්නේ සංඥා නැත්තන සංඥා ඇති කරන්න යන්න එපා. තව හොඳ කාරණා මගේ හිතට ඔළුවට ආව මම මේ නැවතත් මතක් කරන්නේ මොකක්ද ඒක මේ මේ වටිනාකම මේ පරියන් සක්මන පිළිබඳව තියෙන ප්‍රශ්න දෙක කියවන්න ප්‍රශ්න සක්මන පිළිබඳ කියලා තියෙන. එතකොට මගේ ඔළුවට ආවා මේ වෙලාවේ ඒක. සක්මනේ පරියන්ක පරියන්ක සම්බන්ධයි. පරියන්ක පිළිබඳ ප්‍රශ්නය. පරියන්ක භාවනාදී මම අත්දකින්න නිදිවෙනි අවස්ථාව බින්දෙන සෑම මොහොතකම මම ඉරියව් දෙස බලමි. ඉසේ නැත්නම් හුස්ම දෙස බලන ඔව් ඒක කියනකොට කියන්න පුළුවන් අපි අර මොනවාරි සැක වෙනකොට අපි යන පාරේ සැකනම් අපි ජීවිසයකට දාලා බලනවනේ පාර හරිද කියලා. එතන යන තැන කෙනායි කතා කරලා අහන අපි අවල්හන්දී ඉන්නේ. මෙතනින් කොහටද යන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි පාරේ නැත කරලා අහනවනේ. ඒ හැම එකක්ම ගමනට පාදයිනේ. GPS එක බැලුවත් driving upset යනවා. නතරලා පාරෙන් අහන්න ගියොත් වාහනේ නැත කරන්න ඕන. නැත්නම් වාහනේ නැත කරලා ෆෝන් කරන්න එපා. නමුත් සැකෙන් ඇතුව යනවට වැඩිය මේ සැක අරගෙන ගියොත් නැත්නම් අපි වැරදි පාරේ යනවනේ. නමුත් මේක 100%ක් හරි නැහැ. මොකද හේතුව පාර දන්නවනම් ආයි GPS යන්න හදනවා කියන්නේ මෝඩකමක් කියලා තේරෙනවානේ. ආයි පාර රට කරලා අහනවා කියන එක මෝඩකමක් කියලා තේරෙනවානේ. ආයි එන එකනට කතා කරලා අහන එක මෝඩකමක් කියන්නේ මේ මිනිස්සුගේ වැඩනේ දැන්. ඒ වගේ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා මේ මෙනෙහි කිරීම හෝ මූල කර්මස්ථානයේ වාංගුවට ගන්නේ සැකේ දුරු කරන ප්‍රයෝජනේ සලකලා පමණයි ඇබ්බැහියට කරන්න එපා. එතකොට ඒක නිකන් පෙට්‍රල් පිච්චිලක් වෙනවා. අපිට ඕනේ විශ්වාසය ඇති කරලා දෙන්න. ඒක නිසා මෙනෙහි නොකර මූල කර්මස්ථානයේ මෙනෙහි නොකර අරමුණ ඉඳගෙන ඉඳ ඉරියව්වත් මෙනෙහි නොකර ඔය සැකේ තියෙදිම යන්න ඒක රිස්ක් එකක්. ඒක රිස්ක් ලව කියලා කියනවා. එහෙම නැත්නම් රිස්ක් ලවර් බිස්නස් කරනකොට තියෙන්න ඕනේ ගතියක්. අලුත් මේ කියන්නේ අලුත් දේවල් කරන්න ආසාව තියෙන්න ඕනේ. ඒ නිසා මෙනෙහි කිරීම තියාගන්න සැක තියෙනවා නම් පමණක්. සැක නැතුව විශ්වාසය හැදෙනවා නම් විශ්වාසයට යන්න දෙන්න මෙනෙහි නොකර යන්න. මොකද මෙනෙහි කිරීම කියලා කියන්නේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බැලීමක්. ඒ නිසා අරමුණ මෙනෙහි කිරීම හෝ නැත්නම් අපි ගන්න මූල ඉරියව්ව මෙනෙහි කරන්න ඕනේ සැක තිබුණොත් විතරයි. තමන්ට තියෙන මේ හැඳි ගෑවිගෙන යන්නේ මෙතෙන් සැකයක් එනවා. මේ සැකේ සෞඛ්‍ය සම්පන්න සැකයක්. ඒක නිසා මම මේක මේම බුද්ධි විදින්න ඕන කියනවනම් ඔබ බහින්නේ මමල්ල යන්න හරි. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි එහෙම කරනකොට තමන්ට ඇති වෙන විශ්වාසය කොච්චර ප්‍රශ්න ඇහුවත් හම්බ වෙන්නේ නැහැ. කරලා බලනකොට රිස්ක් එකක් රන් කරලා තමන් ගන්න අත්දැකීම කමඨාන් සුද්ධ කිරීමෙන් වෙන්නේ නැහැ. කමඨාන් සුද්ධ කිරීම තියෙන්නේ ඒකට විශ්වාසය ඇති කරලා දීලා අනතුරටපත් කරන එකයි. ඊට පස්සේ ආයෙ යා හදා ගන්න දැනගන්න ඕනේ. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්නේ හැමදාම තනෙම්ම කිරිපොණ්ඩ ඉල්ලන ඉල්ලිලා. ඉතින් අම්මට දෙවෙනි ළමයා හම්බෙනකොට පළවෙනි ළමයාට කිරි දෙන්න බෑ. එයා කිරි වරන්න ඕනේ. ඉතින් ඌ කියන බෑ බෑ දෙතනේ කිරි ඕනේ කියලා. අම්මා ආදරේ ආදර උනන්ට පළවෙනි දරුවා කිරින් වරනවා එතකොට. එතකොට පළවෙනි දෙවෙනි ඉස්ලාම් වෙච්ච කරදරේ අම්මගේ ආදර නැතුණයි කියලා නෑ. මේ සිස්ටම් එකේ ඇති. ඉතින් ඒක නිසා තමන්ම ඒ ටික කරගෙන යන්න හදනවා මිසක් ආව හැමදාම කමඨාන් සුද්ධ කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වුණොත් අපිට භාවනා කරන්න හම්බ වෙන්නේ නෑ. මොකද ඒක නිසා අපි බය කරගන්නවා හිත. අපි යම් ප්‍රමාණයේ ජීවිත පරිත්‍යාගයේ තියෙනවා. යම් ප්‍රමාණයක් කාය පරිත්‍යාගයේ තියෙනවා. මේ කම්මෝ චිකාගෝ. රාජාවෝ මාහෝ ගංගාවෝ ඒක නැතුව මේ ඔක්කොම විශ්වාසය හම්බ වෙනවා නම් ඉතින් ਸਰබලදාරි දෙයයන් ආන්සේ ආදාන එක හරිම ලේසියි. මොකද උන්වහන්සේ නිතරම ඉන්නවා. ਸਰබලදාරි දෙයයන් ආන්සේක තියෙන ගතිය තමයි omnipotent omnipresent. අපිට කොයි වෙලාවෙත් ළඟ ඉන්නවා කියන විශ්වාසය දෙනවා. අයියා කෙනෙක් ඉන්නවද නැද්ද වෙනම කතාවක්. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙතෙක් දෙක තියෙනවා. පුළුවන් නම් කපන්න බැරි නම් කපන්න. මම ඒත් ඔයත් එක මේ පුද්ගලික ගණනාවක් නැහැ. ඒ නිසා වැඩි කමඨාන් සුද්ධ කරන්න හදන ගත්තියට ඒක වෙන ලෙඩක් තියෙනවා. ඒකට බේත් නෑ සාමාන්‍යයෙන්. තමන්ගේ වැඩේ තමන් කරලා බලන දැනගන්න බැරි කෙනාට මම කියන්නේ අයියා වැරදි මිනිස්සෙක් වැරද්දක් කරනවා කියලා සමහරුගේ ඒ පෞරුෂත්වයේම හීනමාන පෞරුෂත්වයක්. එයා මේ ඔක්කොම කරුණු සම්පූර්ණකම් භාවනා කරන්නේ එහෙම නෙමෙයි මේ ඇඩේට යනකොට යම් ප්‍රමාණයක් ශක්තිය තියෙන්නත් ඕනේ මූල මූල ද්‍රව්‍ය අමු දැනුව තියෙන්නත් ඕනේ යම් ප්‍රමාණයක් රිස්ක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා රිස්ක් ලවර් ඒක මං දකින්නේ යෝනිසමනසිකාරී විදියට ඒක මං දකින්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා මේක දුවම ටිකක් ඕන දෙයක් වෙන දෙයක් වෙච්චයිකෝ එතකොට තමයි මොලේ කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැති නියුරොබික්ස් වැඩ කරන්න ගන්නවා දන්න රට්ටකේ කවුරු හරිගෙන් දුන්නොත් අර දන්න නියුරෝන්ස් එක විතරයි වැඩ කරන්නේ. ඒක හරීම මොළය කුරුවල් කරන මොළය මේ අන්තභාග කරන වැඩක්. ඒ නිසා වරින් වර මොළයට දෙන්න ඕනේ බ්‍රේන් ස්ටෝමින්. ඒක සිද්ධ වෙන්නේ පාර වැරදිච්ච වෙලාවට විතරයි කියලා කියනවා. දන්න පාර යනකොට මොළේ හරියට වැඩ කරන්නේත් නැහැ. ගයිඩ් කෙනෙක් ඉන්නකොට මොළේ හරියට වැඩ කරන්නේත් නැහැ. කරකවලා අතාරින්න ඕනේ. අතෑරියට පස්සේ ආයේ මොකුත් නැහැ. ඉතින් මරණදී සිද්ධ වෙන්න ඕන එක ලාවට දෙනවා. උතුරු දකුණ කරකොල අතරනවා. ඉතින් සා උගෝදෙනෙක් කැමති නැහැ බුදුහාමුදුරු පිටිපස්සේ යන්න. මොකද උන්වහන්සේ කරකොල අතරලා යනවා යන්නේ. දෙයයන්ාන්තේ එම නැහැ. ඒ omnipotent omnipresent ඕන වෙලාවක මම ඉන්නවයි කියලා බබා වෘතල් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් බුදුරජාණන් අපිට පෞරුෂත්වය දෙනවා. පූර්ණ මේ පුරවැසිකම දෙනවා. ඔබට පුළුවන් කරලා බලපන් කරලා බලන්න කැමති එක්කනේ බුදුහාමුදුරුවෝ දන්නවා ඌ ඇල්ලේ ගැහුවත් කරකනවා ඒ බඹරේ බැරි එකාට නම් බෑ ඒ නිසා විශ්වාසය තියාගන්න ටූල් එක තියාගන්න බෑ වෙලාවෙම පාවිච්චි කරන්න එපා විශ්වාසය ආවනම් ටූල් එක පාවිච්චි කරන්නේ නැතුව යන්න දැනගන්න ඒකට ගියාට පස්සේ තමයි Tamanට ඔය අවික්කප්පසාදේ කියන එක පහළ වෙන්න පටන් ගන්න පෞරුෂත්වයේ රිස්ක් එක රන් කරන්න පුළුවන් ගතිය ඊට පස්සේ වැරදුනත් වග කියන ගතිය හරි මමයි මේක කිරි වැරදුනම මොකද තමදට මොකෝ මම ඒක බලා ගන්න කියන ගතිය ආවට පස්සේ ජීවත් වෙනවා. අපි නැත්තම් අපි කඹරනවා. අපි කහවද අතවැසියෝ. අපි කහවද බැලයෝ. අපි කහවද බත් බැලයෝ. කවුරු හරි ළඟ ඉන්න ඕන කියන හැඟීමක් අපිට දීලා තියෙනවා. මේක මේ බටහිර මානසිකත්වයෙන් අපි ඔළුවට දාපු පිළිකාවක්. අපේ ආසියාකරේ මානසිකත්වයේ එහෙම එකක් නැහැ. ආසියාකරේ මානසිකත්වයේ Taman දන්න ඔක්කොම හැම තමන්න පූර්ණ සමාජිකත්වයේ තියෙනවා. අපි හැම වෙලාවෙම මේ ක්‍රීච නෙවෙයි. ක්‍රියේට ඉන්න අපි ක්‍රීචර්. ක්‍රීචට බෑ ඒක කරන්න කියන බුදු දහමස කිව්ව නෑ. මම මම බුදු වෙන්න පුළුවන් බටට. හැබැයි ඒකට කැප කරන්න පුළුවන් වෙනවා. තමන්ගේ ජීවිත ආසාව, කාය ආසාව. ඉතින් ඒක හැබැයි ඒක මුල් කාලේදී කරන්න බෑ. ටිකක් කල් ගියාට පස්සේ තමයි හම්බෙන්නේ. මේක කම්පන්සේට් වෙන තැනක් තමයි සත්පුරුෂ සංසීවණේ. ඒ ඒ හිතා ගන්න බැරි දේ කම්පෙන්සේට් වෙන තැන සත්පුරුෂ සංසයනේ ඕනම දෙයක් වේදම් කරලා එක් අන්දේ කියලා කියනවා. මොකද ඒක ඇසිමිලේට් කරන්න බෑ තමයි. මොකද සත්පුරුෂ සංසයනේ ඉන්නකොට ඒක ඉන්ෆෙක්ෂස් ඩිසීස් එකක් කොන්ෆිඩන්ස් එනවා. සෙනඟ මැද ඉඳ ගියාම සත්පුරුෂයන් අතර ඒන මේ guts එහෙම නැත්නම් ඒන කොන්ෆිඩන්ස් එක කොහොමඩක්වත් වස්තුවෙන් ලාභයෙන් සත්කාරයෙන් ගන්න බෑ. ඒ නිසා මොන දේ වියදම් කළා හරි කමන්නේ. සත්පුරු සංසේවනේ ළඟ තියාගන්න කියනවා. ටික කාලයකට ඒක ඕනෙත් නෑ. Tamange confidence ආවට පස්සේ. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය සක්මන් භාවනා පිළිබඳව බොහාංශයෙන් මිට දින කීපයකට පෙර අසන ලද ප්‍රශ්නය වූ සක්මන් කිරීමේදී වමහා දකුණ ලෙස සාමාන්‍ය වේගයකින් ඇවිදින විට සිත ඔටෝ පයිලට් දමා ඇවිදීම කරන අතර සිත වෙන සිතුවිලි වලට යයි. ඇවිදීම හෙමින් සීර්වේ උස්සනවා යනවා තබනවා ලෙස කළ විට ශරීරයේ බැලන්ස් නැතිව වැටෙන්නටද යයි. වහන්සේ දුන් උපදේශයේ වූ දෙකේම මධ්‍යස්ථානයක් ගෙන සක්මන් කිරීම සාර්ථක වූයෙන් සතිය පිහිටවා සක්මන් වාර කිහිපයක් කිරීමට හැකි විය. කෙසේ හෝ වරින් වර සිතුවිලි කරා සිටයයි. සිතේ වේගය ඊතා වේගවත් ධර්මයක් බැවින් ඒ හඳුනාගෙන සිතේ චපලභාවය මෙනෙහි කර නැවත සක්මට සතිය ගන්නා ලදී. මෙම සිතුවිලි සක්මට බාධා කරන මමයා කරන දේ කියා සිටේ. සක්මන මමයාගේ ක්‍රියාවක් ලෙස නැති වී ඉබේම කෙරෙන ඔටෝ ක්‍රියාවක්සේ සලකා කිරීම નિවරදිද? සක්මන් කරන විට ඇසෙන ශබ්ද වලින් හෝ ඇසට පෙනෙන රූප වලින් ඊතරම් බාධාවක් ඇති නොවේ. සිතුවිලි වලින් තමයි බාධා ඇති වෙන්නේ. මේ මගහරවාගෙන සක්මන් භාවනා දිනු කර ගැනීමට උපදෙස් පතමි. ත්වන් සරණයි. මේක අපි අර ඊයේ ධර්ම දේශනාවේදී කරපු විදිහට ස්පර්ශය වෙනකොටම අපේ යම් වේදනා සංඥා චේතනා ක්‍රියාත්මක වෙලා. ස්පර්ශ කරාට පස්සෙත් අපි මමයලවා මමයහරහා වේදනා සංඥා සංස්කාර ඇති කරනවා. ඉතින් පරියන්කේදී මමයට මොනවත්ක්ම කරන්න දෙන්නේ වෙන දේ බලන්ඩ චේතනා කරන්න එපා. සක්මනේදී ඇවිදින්න චේතනා කරන්න එපා. චේතනා කරන ගමන් බලනකොට අට වැඩි වෙනස් කම්බිනේෂන් එකක් තියෙන්නේ. තක්මන් කරන්න කියලා අපි පුරුදු කරලා එයා දැන් ඔන්න මේ අනායාසයෙන් සක්මනේ යනවා. එතකොට ආයාසයක් චේතනාවක් තිබුණට ඒක දැන් මේ ඔටෝ වැඩ කරන්න පටන් ගන්නවා. ඒක ඕන එක පැත්තකට යන්න පුළුවන් ඔටෝ පයිලට් එකෙන් දාන්න. එතකොටත් තේරෙනවා මෙයා හිතවිලි අල්ලනවා. ඒ හිතවිලි අල්ලන්නේ සද්ද අල්ලන්නේ නැත්තේ මගේ චරිත ලක්ෂණයක් කියලා. එහෙම නැත්නම් මේ ධම්ම ගතියක්. වේදනාව අල්ලන්නේ නැහැ, සද්ද අල්ලන්නේ නැහැ, හිතවිලි අල්ලනවා. එතකොට අපි මේ හිතවිලි වලින් දැනගන්න ඕනේ මේ හිතවිලි එනවා කරදර කරනවා කියන්නේ මෙන්න සද්ද වේදනා කරදර නෑ කියන සාතිකයක් මේ. ඒ නිසා හිතවිලිමයි එන්නේ කියන එක අපි සහතික කරන මට්ටමේ මට කරද කරන හිතවිලිමයි කියලා අපිට ස්පර්ශ කරනකොට ඊට කලින් ඒ ස්පර්ශය එන්නේ ඉස්සලා අපි ඒ පැත්තට අදින්නේ අපි චරිත ලක්ෂණයක් නිසා අපේ පෞෂත්ව ලක්ෂණයක් නේද උපනිෂ්ඨේ සම්පත්‍යක් නිසා ඒක දුරු කරන්න යන්න එපා දුරු කරන්න ගියොත් ඒක සිව්සයිඩල් වෙනවා මාරාන්තික වෙනවා දැනගන්න දැන් වෙන කෙනෙකුට ශබ්ද බාධායි වෙන කෙනෙකුට වේදනා බාධායි මට තියෙන හිතවිලි බාධාව ඒ හිතවිලි තිබුණට මේකට ද්වේෂ කරන්නේ නැතුව මේ හිතවිලි තියේදී සක්මනේදී පය පොදල පොළේ වදින බව දැනනවාද කියලා බැලුවොත් බලන්න ගියොත් පෙනේ හිතවිල්ල කියන්නේ ඇහිදැල් සහිත එකක් ඒ ඇහිදැල් ලස්සෙන් වම දකුණ පේනවා හිතවිලි කියන්නේ බිත්තියක් නෙවෙයි ඒ හිතවිලි අස්සෙන් බලනකොට පුළුවන් නැත්නම් පැත්තෙන් පැත්තෙන් කියලා බලන්න පුළුවන්. මේ පැත්තේ හිතවිලි තියෙනවා මට ඒත් වම දකුණ බලන්න පුළුවන්. එතකොට 100ට 100ක්ම මම දකුණ බලනවා. හෝ හිතවිලි 100ට 100ක් නැති වෙනව නෙවෙයි. තුලින් බැලීම හරහා බැලීමක් ඇති වෙනවා. ඒකට මගේ වචනේ මම කියන්නේ මම සක්මන් කාපට් එකක් උඩ මේ හිතවිලි කාපට් එකක් උඩ විදිනවා වගේ. අඩිය තියෙන සීන වෙලාවේ හිතවිලිත් පෑගෙනවා. ස්පර්ශයත් පෑගෙනවා. එතකොට ඇවිදින්නේ මම හිතවිලි කාපට්ටයක් උඩ. හැබැයි මම උඩ ඉන්නේ. එතකොට දන්නවා හොඳටම මට වේදනාවක් බාධා නැහැ, සද්ද බාධාවක් නැහැ. ටික වේලාවක් ගියාට පස්සේ මේ හිතවිලි හරහා බලන විනිවිද බලන ගතිය ගියාට පස්සේ පේනවා හිතවිලි අබිරමණය කරොත් තමයි චේන් තෝට්ස් වෙන්නේ, ට්‍රේන් තෝට්ස් වෙන්නේ. අබිරමණය කරේ නැත්නම් එහෙම පොළොඳ වෙනවා. එහෙම බඳ වෙනවා. බොඳ වෙනවා. එනසේ හිතවිලි එන්නේ inner thoughts විදියට නැත්නම් background thoughts විදියට. ඒ වගේ කතන්දර නෑ දැන්. හැබැයි කතන්දරේ ගොතන්න ඕනේ චරිත කැලි තියෙනවා. කතන්දරේ ගොතන්නේ අජෝසනය, අබිරමණය, අභිවදනය තිබොත් විතරයි. ඒකට රිංග ගත්තොත් අබිරමණය කරොත් මේ කාටද කියන්න ඕනේ කියලා හිතපු ගමන් මේක ටග් ගාලා චේන් තෝට්ස් එනවා. නැත්නම් ට්‍රේන් තෝට්ස් එනවා නැත්නම් තියෙනවා. ප්‍රයිමෝඩියල් තෝට්ස් ඒවට කියන්න පුළුවන් මේ thoughts වල කලල රූප තියෙනවා. මේවා ගොත ගොතන්නේ නැතුව, ෆැබ්‍රිකේට් කරන්නේ නැතුව, කතන්දර ගොතන්නේ නැතුව හිටියොත් කතන්දර ගොතන්න ඔක්කොම කරුණු තියෙනවා. හැබැයි ශික්ෂණයක් තියෙනවා. හික්මීමක් තියෙනවා. විනයනයක් තියෙනවා. මේකට අත දෙන්න එපා. ඒ වෙනුවට පය තියෙන හැටි බලපන්. ඒක හරියට මේ අනමේ කුමාරයයි නීලමාලි වැද්දයි දෙන්න රණ්ඩු කරලා දැන් මනමේ කුමාරයා උඩ ඉන්නේ. වැද්දා යට කරගෙන ඉන්නේ. කුමාරට කියනවා කඩුව දීපන් කියලා. කුමාරි කාටද කඩුව දෙන්නේ? මස් වැද්දාටද තමන්ගේ නැත්තම් තමන්ගේ උරුම සූසට කලාවන් දන්න රාජකුමාරයටද කුමාරි මුලේ ඉඳලම මස්සද්දට හිත තිබිලා තියෙනවා. ඉතින් කොච්චර ශිල්පති වුණත් මනමේ කුමාරයාට මනමේ කුමාරයා තියෙන කොච්චර කල්චර්ද කියලා බලන්න වැද්ද ළඟ ආයුධයක් නැහැ මෙයා කියනවා මගේ කඩුවත් එක්ක ගන්න එක වටින්නේ නැහැ දැන් අපි ද්වන්ද සරණට යන්න නැත්තම් කඩුව තියාගත්තා නම් වැද්දා තියෙන ඊතලේනේ ඉතලත් එක සෙල්ලම් කරනකොට කඩුවෙන් සෙල්ලම් කරතේ මේ ළඟ ඉන්නේ නෑ පැත්තකට දෙනවා දීලා කාටද කඩුව දෙන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ කඩුව පාවිච්චි වෙන්නේ කාටද ඒක කල්ැතු විනිශ්චය වෙලා තිබිලා තියෙන්නේ මේ මනමේ කුමාරයා මෝලා ඌට තේරෙන්නේ මම මේකත් එක්කනේ මෙච්චර දුර හිටියේ කියලා ඒකට මනමේ කුමාරයාට බෙල්ල බෙල්ල දෙන්න වෙනවා ඊට පස්සේ දැන් මේ කුමාරි දැන් කුමාරයා මේ මනම කුමාරයා මේ මැරෙනවනේ. නිල්මානි රජුරෝ ඇත්තම නිල්මානි පෙරදිලා ඉන්නේ. අර ෂොක් එකට දෙනවා. මේ කුමාරි කඩුව දෙනකොට ආරයට කොපුව දෙනවා. කුමාරයට කොපුව ගලවලා ගන්න බෑනේ මේ මනුස්සයා හිර කරමින් ඉඳද්දි. කොපුව ගලවන්න දඟනකොට කඩුව අයතට යනවා ඉවරයි. කුමාරය ඉවරයි සිස්. ඊටසේ කියනවා හරි මේ කැලේ සෙල්ලන්නේ මේක මගේ රාජධානිය වරත්තන් ආවරණ දාන්නේ ඔක්කොම ගලවුවා. ආබන් ඔක්කොම කියනවා අමන ගති යති මෙවැනි යංගනන් මවැනියන්නට කුමන සරණද පලයන් කෙලින් එළියට යන්නේ මන්නේ මේ කුමාරයත් නෑ ආවරණ ටිකත් නෑ නීල වැද්දත් නෑ ඉතින් පැත්ත කරලා අඬ අඬ ඉන්නවා ඒ නිසා අපේ ඡන්දේ අපි කැමැත්ත දෙන්නේ කෙලෙසටමයි කියලා හිතන හිත දුන්නොත් දෙන්නේ තණ්හාමාන දිටි තුනට ඒක දන්නකම දෙද්දිම දන්නකම තමයි මනමේ කුමාරයා පොඩ්ඩකට ඉස්සලා දැනගන්නවා මේ ගෑණි ළඟ කඩුව තියන්න හොඳ නැහැ කියලා එහෙනම්. <laughs> ඒක දන්නවනම් ඌට මනමේ කුමාරයා කියන්න වටින්නේ නැහැ. ඌට වැඩි බොහොම නම්බුකාරණමක් දෙන්න වෙනවා. ඒ නිසා අපි කඩුව දීලා ඉවරලා ඒකෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. කඩුව දෙන්නේ පාවිච්චි වෙන්නේ මේ තණ්හාමාන දිට්ඨිය වලට. ඒ තමයි ප්‍රපංචනය කියන්නේ. ඒ නිසා ඒක කඩුව විසි කරන්න නැත්නකට. ඒ නැත්නම් කඩුව ගත්ත ගමන් මනම කුමාර නිලමාලි වැද්දා කපලා දාන ඉවරයි. ඒකවලත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා මේ අපිට ස්පර්ශ කරන්න ඉස්සෙල්ලත් තීන්දුව වර්ගයක් තියෙනවා. ස්පර්ශ කරාට පස්සෙත් තියෙනවා. සක්මනේ ඉස්සර තීන්දුව කරාට පස්සේ තියෙන ටික වැටහෙන වෙලාව තමයි හිතමතා සක්මන් කරන වෙලාව. ඉබේ සක්මන්ට යනකොට මම හිතන දේ මම විහිං අයින් කරලා දැන්. එන ටික තියෙනවා. සක්මනේ මෙච්චර නික්ලේශිකම තියෙදි මෙයා තාමත් ගන්නවා හිතවිලි. තරහ වෙන්න එපා. හිතවිලිත් එක තරහ වෙන්න එපා. හිතවිලි තියෙද්දි වම දකුණ පුතිනවද කියලා බලන්න කියන්නේ. එතකොට තේරෙනවා මේකට ඉඩ තියෙනවා. ආ එහෙමනම් හිතවිලි එන්නේ ඇයි? ඇයි මේ වෙලාවේ ආවේ? මොකද ප්‍රශ්න කරන්නේ නැහැ. සක්මන කරනකොට මේ හිතවිලි වලට ඉබේම බොඳ වෙන්න ගන්නවා. ලොඳ වෙනවා, වඳ වෙනවා. ඊට පස්සේ තේරෙනවා හිතවිලි කාපට් එකක් උඩ ඇවිදිනා වගේ යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි මෙතන මේ දැක්කට නොදැක්ක නැහුණට නැහුණා කියන කතාව තමයි එතන තියෙන්නේ. ඒක හැබැයි පරියන්කේදී වෙන්නේ නැහැ. එච්චර විචිත්‍ර නෑ. මොකද පරියන්කේ චේතන ඇත්තෙම නැහනේ. ඒ නිසා පරියන්කේ කරලා ඇතිවෙච්ච සතියෙන් සක්මන් කරනකොට මේන දේ මේකදී විතර උග්‍ර අභියෝගයක් තියෙනවා. කෙලවරට ගිහිල්ලා හැරෙනකොට. ඊටත් වැඩිය හිතවිලි එනවා. ඊටත් වැඩිය සද්ද එනවා. ඊටත් වැඩිය වේදනාව එනවා. එතනත් මැනේජ් කරගන්න පුළුවන් නම් කියන්නේ හැරෙන වෙලාවේදී ඒ යෝගාවචරයට සාමාන්‍ය දිනදා වැඩකදී ඉරියව් මාරු වෙනකොට සතිය පැවැත්වීම පිළිබඳ පුංචි අවබෝධයක් පරියන්කයට වැඩිය සක්මනේ දෙනවා. ඒකමයි ඇත්තටම ගිහියත්තන්ගේ භාවනාවේ රහස. භාවනා නො ඒ සක්මන නොකරන අයටයි ඔය පරියන්කේදී ගැහෙන්න වෙන්නේ. කම්පන චංචල එන්නෙම එදිනදා ව්‍යායාම අධි වෙනකොට. දාඩිය දානවා මදි නම් පරියන්කේදී හොල්ලනවා. උන්තර සක්මන් කරන්නේ දාඩිය දානකම් සක්මන් කරන්න. මුත්තට මේ ශරීරයේ අභ්‍යාස වෙන්න අරින්න. එතකොට ඉඳගත්තට පස්සේ මේක වයර් එක වගේ. ඕන තැනකට යන්න පුළුවන්. ඒ නිසා ඒක ටිකක් කල යනකොට තේරෙනවා මේ මේ ඉදිනදා ජීවිතේ ව්‍යායාම අඩු වෙනකොට තමයි පරියන්කේදී අපිට ටොකු අනින්නේ. කනට ගහන්නේ, ෂොක් වදින්නේ. පුරුදු කරගත්තට පස්සේ ඒක අත්දැකීමෙම ට්‍රයිල් ඇන්ඩ් එරර් එකෙම තේරෙන පස්සට යනකොට මේ ජීවිතේට සෑහෙන ව්‍යායාම ප්‍රදේශයක් වුණා. සර්වඥාන්සේ සාමාන්‍ය දවසකට කිලෝමීටර් 15ක් 16ක් 10ක් 16ක් අතර ප්‍රමාණයක් ඇවිදලා තියෙනවා. ඇතෙක් කැලේ ඉන්න ඇතෙකුට චිප් එකක් දාලා තිබ්බොත් කකුලේ එක දවසකට කිලෝමීටර් 20ක් ඇවිදිනවලු. ගාලේ බඳලා හිටියොත් නුඹෝ කලකින් ඩයබටික්ස් එනවා. මම දකිනවා ඒ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කියනවා හැමදාම මේ ඇත්තුන්ට බැඳලා ඉන්න ඇත්තුන්ට මේ මේ ඉන්සියුලින් පෙති දෙන්න ඕනේ. නැත්තම් ඉන්න බෑ. මොකද ඇවිදින්නේ නෑනේ. ඌ හදලා තියෙන ඇවිදින්න. ඉතින් ඒ නිසා ඌට කන්න බොන වලට වැඩිය දැන් බල්ලන්ගේ හතන කට්ටිය දන්නා බල්ලන්ගේ වොක් එකක් දුන්න නැත්තම් නිින්දයක් නෑනේ උන්ට. බල්ලන්ට හැතැම්ම නෑ කියලා අපි කිව්වට ඒකෙන් තමයි ඌ ෂේප් වෙන්නේ. ඒ නිසා අපි අතින් ක්‍රියාකාරකම් අඩු වෙනකොට නිකම්ම නිකන් අතක් පිට අතක් තියන බුදින එක නෙමෙයි මේකේ තියෙන්නේ බුදු වෙන්නනේ හදන්නේ. ඒ නිසා මේ ව්‍යායාමට කියනවා. ඔක්කොගෙම තියෙන සක්මන අඩුකම තියෙන්නේ. ගරු ස්වාමීන් මේ ප්‍රශ්නේ පරයන්ක භාවනා පිළිබඳව මුල්ම දිනේ ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නේදී එම ප්‍රශ්නේ ඇටච් කරලා තියෙනවා. සතියේ දියුණු කර ප්‍රගති වාර්තාවක් රිට්‍රීට් එක අවසාන භාගයේ ඉදිරිපත් කරන ලෙස කරන ලද ඉල්ලීම නිසා මෙම වාර්තාව ඉදිරිපත් කරමි. මුල් දිනවල පරයන්ක භාවනාවක් කරන විට සිතුවිලි හා කකුල්වල ඇතිවන වේදනා නිසා මූල කර්මස්ථානයේ වූ ආනාපාන හුස්මේ සිහිය පිහිටුවීම අපහසු විය. නමුත් දැන් ඒ தત્ත්වය මගහැරී සතිය පිහිටුවාගෙන බොහෝ වේලාවක් පරයන්කේ සිටිය හැක. ආස්වාසේ හා ප්‍රස්වාසේ මැද හා අග සතියට හසු කරගෙන භාවනාව කළ හැකිය. ඒ දෙකේම මුල බැලීම සඳහා ආස්වාසය හා ප්‍රස්වාසය අතර කෝස් කළ විට ඒ දැකගත හැක. මේ ආකාරයට භාවනාව කළේය. මෙසේ කිරීමෙන් භාවනාවේ අකණ්ඩතාවය කැඩේද? ඒ පිළිබඳ උපදේශක් පතමි. කෙසේ හෝ මේ ආකාරයට භාවනා කරගෙන යන විට ආස්වාස හා ප්‍රස්වාස හුස්ම බොහෝ තුනී වී ආලෝක සංඥාවක් මතුවේ. ආස්වාස ප්‍රස්වාසයේද පසුබිමේ පවතින හේන් ඒට සතිය පිහිටුවාගෙන භාවනාව නොකඩවා කළේය. එකම ඉරියව්වේ පැයකට වඩා කාලයක් සිටිය හැකි විය. වේදනා කිසිවකින් භාවනාවට බාධාවක් නොවිය. මෙම ලබා ලබාගත් සමාධි තත්වයේ විදර්ශනා වරන් ඇතුලේ කණික සමාධියක්ද කියා ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැතිය. මෙවැනි අවස්ථාවක සිට විදර්ශනා භාවනා ඉදිරියට ගෙන යා යුතු මාර්ගය කියා දෙන මෙන් ඉල්ලමි. ඊට පසු කළ පරියංකවලද මෙම අවස්ථාවට පත්වීමට පුළුවන් විය. සමහර අවස්ථාවල වේදනාවලින් බාධා ඇති වේ. ඒ අවස්ථාවල ඉරියව්ව සෙමින් වෙනස් කර එය මගහරවාගෙන නැවත ආනාපානයට සතිය යෙදීමට හැකියිය. මෙසේ ලැබෙන සමාධි තත්වයේදී සිතට ඊතා පහසුවත් ප්‍රීතියත් පස්සදියක් දැනේ. ඉන්නා ඉරියව්ව පවා නොදෙනී යයි. භාවනාව තවදුරටත් දියුණු කර ගැනීම සඳහා උපදෙස් පතමි. ත්වන් සරණයි. මේකදී අර වැරදි වචන භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පැත්තෙන් බලනකොට නම් වැරද්දක් නැහැ. නමුත් මේ වගේ වார்த்தාවක් කියනකොට මේකදී කියලා තියෙනවා මේ මේ වැඩපිළිවෙල ඒ කියන්නේ ආනපානයේ මුලමඳාක බැලීම සහ ગેප් එක බැලීම වගේ දෙයකට හිත මෙහෙ වැවුවොත් බලන්න පුළුවන් ඒක භාවනාවට බාධාවත්ද කියලා ලියලා තියෙනවා. ඒ කෙනාගේ මම අහන්න කැමති භාවනාව කියන වචනේ පැත්තක දාලා මේක සතියට බාධාවත්ද කියලා කියනවනම් මට උත්තර දෙන්න පුළුවන්. භාවනා කියන වචනේ මෙතන ගොරෝසු වැඩි. ඒ විදිහට මේ වෙනදා නොදැක්ක පස්වාසස්සද්දකේ මැද හිත තැන බලන්න මම මෙහෙවනවා බැලුව පේනවත්. ඒතර මගේ සතිය කැඩෙනවද නැද්ද කියලා කිව්වනම් ඒ දෙන උත්තරය ඇතුළේම කට උත්තරය ඇතුළේම ඔකට උත්තරේ තියෙනවා. සමාධිය කියලා මේ භාවනාව කියලා දාගත්තට පස්සේ Tamanට සැක. කැමැතිද ඒ මම කැමැති නැති කෙනෙක් වෙන්න තියෙන ඒකයි අර පළවෙනි දවසේ ප්‍රශ්න පත්‍රය අමුණලා ඉවලා තියෙන්නේ. මට ස්වාමීන් වහන්සේ කතා නොකරවා කියන අදහසෙන්. ඒක නිසා භාවනා කියන වචන පැත්තක දාලා සතිය දාලා බලන්න. මේ අතර විස්තර බලනකොට මට සතිය ගැටුණාද කියලා එතකොට මම අල්ලගත්තා. දෙක මේක විපස්සනාට හරවන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඉතින් මේක මේකම විපස්සනාව නම් තාම මොනවද හරවන්නේ ආයේ? මේක ක්ෂණික සමාධියද මේක විපස්සනාවද මේ වගේ ප්‍රශ්න දාගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නරක ප්‍රශ්න නෙවෙයි. නමුත් මේ භාවනා කරන කෙනාගේ මේ වැඩේ අනකොට මේවා විසඳන්න පටන් අරගත්තොත් ඒකාන්තයෙන්ම ඇහැට කුණක් වැටෙනවා වගේ යන යන තැන හැතැම්ම කනුවට වැඳ වැඳ ඉන්න මිනිහෙක් වගේ. පාර දැනගෙන තියෙද්දි GPS එක ඉල්ලනවා වගේ. පාර දැනගෙන තියෙද්දි තල්ලපු ගෙදරම ඉන්න මනුස්සයට කතා කරනවා වගේ. තමන්ම තමන් සාහු සෞතු කරගන්නවා. මෙච්චර වැඩි යනවා. ඒගොල්ලෝ අහනවා මේක දන්නේ නැහැ විපස්සනාවක් දන්නේ නැහැ සමහරවිට මොන මගුල හරි ගමන්නේ නිකන් හම්බෙච්ච දේ ඕකේ ආස්යාගේ අම්බලන්න ඕනේ නිකන් හම්බෙච්ච ආස්යානේ පැදපංකෝ ටිකක් කල්ලෙන්නට ඔගේ මග ඇරෙනවා ඉතින් ඒ දෙකම තියෙන්නේ ව්‍යවහාරේ වැරද්ද. මේක සමත සමාධි වෙච්චාමකෝ විපස්සනා සමාධි වෙච්චාමකෝ නිකන් මේ ගුණායම් බලන්න ඕනේ නෑනේ. ගුණෙක්වත් නැතුව හිටපෙකේ. අරගෙන යන්න. අනිත් එක ඒක දිගට දිගට කරන බාධාවක් නෑ ඉස්සරහට කරන්න කරන්න නිවිස්වාසේ එන එක. අහුවයි කියලා මම මේ දොස් කියනව නෙවෙයි මං කියන්නේ එව්වයිදී භාවනා කියන වචනේ දාන්න පස්සේ සතිය දාගන්න. විපස්සනා සමත මොකක්වත් එපා සතිය දාගන්න. ඊකට සතිය වැඩෙනවා නම් ඔය සේරම අංග සම්පූර්ණ වෙනවා කියලා හිතා ගන්න. ඒක සමහරట్లాට මම අතිශෝක්ති කරනවා වෙන්න ඇති. නමුත් පැහැදිලිවම ආරක්ෂා සහිතව කියත හැකි. සතිය ඉස්සර කරගත්ත කෙනාට සතිය ඉස්සර කරගත්ත කෙනා නොමග නොයවන ගවට සතිය විශ්වාසයි. සතිය කවදාවත් පාවා දෙන්නේ නැහැ. ඔය කියන සමතේ ඔය කියන භාවනාවල් පාවා දෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට යන්නේ නමක් නැති වෙනවා. නිසා කරුණා කළ සතිය කියන වචනේ මේ දෙපොළට දාලා බලන්න. මේ සමත විපස්සනා මුකුත් දෙපළ සතිය කියනවාද බලන්න. ආනාපානේ මැද තියෙන ગેප් එක බලනකොට භාවනා කරනවද කියලා අහන්න යන සතිය කරනවද කියලා බලන්න. එතකොට තමන් අතේමයි ටූල් එක. තමන් අතේමයි කටයුත්ත තියෙන්නේ. අනිත් දවසේ බලනකොට මේ දෙක කරලත් බලන්න නොකරත් බලන්න කොයි එකේද සතිය අකණ්ඩව සුමුදුව ගමන් කරන්න කියලා එතකොට ප්‍රශ්න විසඳෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ආස්වාසය හා ප්‍රස්වාසයේ වෙන වෙන තැන ඇති හිදැස දැකිය යුතු බව කීවා. එහි වැදගත්කම මම තේරුම් ගතිමි. එහෙත් කාලයක් තිස්සේ ආනාපාන සතිය වැඩිීමේ හේතුවෙන් දැන් විනාඩි 1ක් ඇතුළත හුස්ම නොදැනී යයි. මුලදී අදාළ හිදැස බැලීමට උත්සාහ කළේද නැත. දැන් එම හිදැස දැකීමට උවමනා වුවත් උවමනා වුවත් ෂණිකව ආනාපානේ නොදැනීම නිසා අපහසුය උපදේශයක් පතමි. ත්වන් සරණයි. ඔය කියන්නේ මැදට ගිහිල්ලා තියෙන්නේ. ඒ බලාපොරොත්තු හිතාමතා යන්න ඕන තැන ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්න මේක දෙන්නේ තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා ඒ පන්දිසානන්ස කියනවා මම ඉපදුනේ පෙරදිනේනේ. ඉතින් ඒ නිසා අපිට කොළඹ එනවා කිව්වම මේ කාලේ ඉස්කෝලේ ટ્රිප් එකක් තමයි අඳගහන්නේ. මේ තරම් කියන්නේ කොළඹ යනවා. මගේ පුතු හරි අපනා අද කොළඹට යනවා. පණන් අටක් අම්බ කළා. මටත් පණන් අටක් දෙනවා කිව්වම අම්මට ලොකු දෙයක් තමයි පුතා කොළඹ ගිහිලා ආවා කිව්වා. ඉතින් අපි කටුගෙට යනවා කියන්නකෝ. දැන් ඉතින් අපිට මේ කටුගේ ළඟට යනකම්ම මේ කොළඹ ගිහින් දැන් නම් ඊටත් වැඩිය අමාරු. මොකද වන් වේ කරලා හරිම අමාරුයි හොයන්න පාරවල්. කටුගෙට ගියාට පස්සේ එතෙන්ට යනකම්ම කටුගෙට යන එක ප්‍රශ්නයක් නේ. කටුගේ ඇතුළට ගියාට පස්සේ දැන් කටුගෙට යන්නේ කොහොමද කියලා අහුවොත් මොකද කියන්නේ? යාට කියන්න දැන් ඉන්නේ ඇතුළේ දැන් ආපු වැඩේ කරගනින් මේකේ. මොකද ඒක ඇතුළේ තියෙන විවිධ ශිෂ්ටාචාර විවිධ දේවල්. ඒකට ගියාට පස්සේ නෝ දැන් අමතක වෙලා ඉන්නේ දැන් මං කටුගේ ඉන්න තැන හොයාගන්න එපා. ගෙදර යන්න. මෙයා දැන් කටුගේ හොයනවා. ඇතුළේ ඉන්නේ නැති කටුගේ හොයන්න බෑ. ඒක නිසා හිතෙන්ට යනකම් ඒ ක්‍රමවේදය අවශ්‍යයි මැප් එක ඕනේ. ගියාට පස්සේ ඒකේ තියෙනවා හිතා ගන්න බැරි විස්තර. කබඩ් එකකින් කබඩ් එකට ගොත්‍ර විස්තර තියෙනවා. ඉතින් ගියාට පස්සේ ආයෙ කටුගේ හොයාගන්න බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ගමන යනකොට මේ සැකය කියන එක විලිලෙජ්ජ ඇත්තෙම නැති චෛතසිකයක්. මේ මුළු ලෝකේ සම්පූර්ණ ප්‍රශ්න අද ඇති වෙලා තියෙන සැකේ මත. බුදුජානක අපිට දෙන්නේ විශ්වාසය. කල්යනා මිත්‍ර මම බොරු වුණත් කමන්නේ කාපම් වැරදින්නේ නැහැ. ඒ නිසා මේ සැක කියන වෙන වෙලාවෙදී බලන්න මේ සැකය මුවාවෙන් ප්‍රඥාව වෙනවා කියලා තමයි අපි හිතානේ ඉන්නේ. අපි හිතනවා මේ ඉන්ක්වයරිං මයින්ඩ් එක කියලා. අපි හිතනවා මේ විමසුන් නොවන කියලා. අපි හිතනවා මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා නෑ. සැකේ සදා කාලික නාස්තිකයි. ඒක නිසා සැක හැර ඇසුරු කරන්න පුළුවන් කෙනා අපි මිත්‍රයි කියලා කියනවා. විශ්වාසා පරමාඥාති. අපේ ඥාතිගෙන් කවදාකවත් නොලැබෙන දේ තමයි සැකේ. මේ මේ විශ්වාසය. ඒ නිසා විශ්වාසය ඇති වෙච්ච එක නම් පරම ඥාතිය. ඒ ඥාතිං ගාව තියෙන වෙන මොකක්ද එක. ඒකයි බුදුරජාණන් කියන්නේ අත්හැරපං ජාපං ඵලයන් ඊට පස්සේ හම්බෙන මොනයක්වත් ඊට වෙද්දී ටිකක් හොඳයි. අපේ හිතේ කට්ටිය බයිනවට හොඳටම බයිනවා මොනවද මේ ගිහිල්ලා කියන්නේ කියලා ඇත්ත මම මේ කියන්නේ. මම මේ කියන්නේ ඇත්ත. ඊට පස්සේ හම්බෙන කට්ටිය හොඳයි. ඒ නිසා කොයි ගමනේ ගියත් අපිට මේ සැකයක් ඇති කරලා දෙනවා අපි කියනවා මේක ඉන්කොයරි මයින්ඩ් එක මේක අපේ විපස මේ විමසුන් නොවන කියලා. ධම්මවිචේ සම්බොජ්ජං කියලා. ඒ වෙන්නේ මොකද්ද? ගමනේක තර තෙරන් දෙනවා. ඒක නිසා එතෙන්දි පොඩි රිස්ක් එකක් කරන් කරන ගතියක් යෝනිසෝමනස කාර්යයක් ඕනේ. ඒක තමයි බුදුහාමුදුර සද්ධාව කියන මොාවෙන් අපිට දීලා තියෙන්නේ. පොඩ්ඩක් සද්ධාව අරගෙන ඵලයක්. වැරදුනක් කමක් නැහැ. ඉස්සරහට ඵලයක්. ඔය ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න යන්න එපයි කියලා. ඉතින් ඒක අර කාංකා විතරන විසුද්ධිය කියන අවස්ථාවට එනකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධිය යනකොට සැකය ඔය රූප සංඥාවයි සැකයයි එන තැනදී වමන යන මට්ටමට එනවා. ආයේ මොකුත් නැහැ. පුවක් කිත්ත ගලේ ගැහුවේ නන්නත්තර වෙනවා. බිත්තරක් කරන පොලේ ගැහුවා වගේ චප්ප වෙලා යන වෙලාවක් එනවා. එතන එහාට තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධියට වැටෙන්නේ. ඊට ඉස්සෙල්ලා මෙයා දානවා අන්තිම අභියෝගතා පරීක්ෂණයකට. කිසිම කෙනෙක්ගේ හවුහරණක් නැහැ. වක්කිටක් උස්සලා හොන්දට ඉදිරිපුවක් ඉස්සලා ගහලා ඇරිහම ගලක පුවක්ගෙඩි විසි වෙන්නේ කොයි අතරද කියන්න බෑ. මේ පරිේශණය කිසිම විශේෂක නැහැ ලෝකේ. ලෞකික විෂයන් වල කිසිම තැනක නැහැ. බුදුරජාණන්සේ ගහනවත් ඇති ගහින්ද කල්කු කල්කු කුලං කෑවට 7යි සුකු කුලං කෑවට 7යි කියලා ආවුණාට පස්සේ ඇති ගහන විදියට ඉතින් හරි කවුරුත් බයයි ඒකට කරන්නේ. ඒ නිසා කවදාකවත් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට භාවනා කරනවට කැමති නැහැ. මම හිතනවා හරිම සාධාරණයි කියලා. මොකද තරි ගහෙන්න ගහනවා. අම්මලා තාත්තලා යොදන්නේ නැහැ. අම්මලා තාත්තලා විතර මල්ල රැගෙන ඉන්නනේ. බුදුරජාණන්සේගේ එහෙම අනුකම්පාවක් නැහැ. එහෙම අනුකම්පාවක් තියෙන කර්මස්ථානාචාර්යවරයා හොඳ මිනිහෙකුත් නෙවෙයි. එයා මේ මේ මේ මේ යෝගාවචරෝ පිනවන්න නලවන්න හදාන්නේ. තරි ගහින්නව ගහන්න ඕන. ඉතින් ඒකට පොඩ්ඩක් කාය ජීවිත নিরপেক্ষ බව තියෙන්න ඕන. ඒ නිසයි ඒ නිසයි මේ පරිශ්‍රණය කරන්න මේ භාවනා මධ්‍යස්ථානට කිසිම කෙනෙකුට මේකට ඇටෙන්ඩන්ට් කරන්න දන්නේ නැහැ මොකද ඔක්කොමලා මේ අනුකම්පාව මුලාවෙන් පරිශ්‍රණයට බාධා කරනවා මේ වගේ තැනට ආවට පස්සේ කවුරු මොන පිස්සුව කියලාත් අනික් කෙනාට ගාලල්ලා මොකද උටත් පිස්සුනේ මේක පිස්සන් කොටුවනේ ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන කියන එකක් ලෝකෙට අවශ්‍ය කරන්නේ එහෙනම් දැන් මේක මාළු මාකට් එකේ කරදාගෙන ඒක නිසා හුන්නට මතක තියාගන්න මෙතෙන්වත් ඇවිල්ලා ඒ පරිශීණය කරන්න බැරි නම් දෙන්නේ නැත්නම් ඊට මීට හොඳ පෝරකේට අනේක. මේක අපි අමාන වෛද්‍යවාසිකම් උරගා බලන තැන නෙවෙයි. හරි පරිශීණය කරන තැන. කම්මෝගෝ චිකාගෝ යන්නේ කාට යන්න අරින්නේ. ඌට අයිතියක් තියෙනවනේ යන්න. ඌට බය නම් උදව් කරන්න. ඌට හෝ ඒකිට හෝ. බය නැතුව යන්න හදනවනම් කරුණා කළා කියන්නේ යාට මේ මිත්‍යෙන්දුර ආවේ ඒක කරගන්න කරගන්න දෙන්න. ඒකට හේතුව අපි මේ සැකකිරීම ශිෂ්ටාචාරය කරගෙන සැකකිරීම ඥානයක් කරගෙන සැකකිරීම විපස්සුන් නොනක් කරගෙන ධම්මවිචේ සම්බොජ්ජංගයක් කරගෙන හරියට යන හැම වෙලාවෙම සැක කරනවා මේක සමතේද මේක විපස්සනාද මේක ඉස්සරහට යන්නේ මේක පස්සට යන්නේ කියලා ඒ වෙන්නේ මොකද්ද ගමන බාධා වෙනවා ඒක නිසා ඒකයි බුදුහාමුදුරුවෝ බාරගන්නේ ඒක බුදුරජාණන්සේ කියනවා දක්ෂයා විරදයක් වෙච්චවයි කියලා ඉදිරියට යනවා. ඒ මනුස්සයා වළක්වන්න කාටවත් බෑ. එයාගේ ඒන ගැම්ම මේ ධර්මයෙන් එන එකක්වත් පිනෙන් එන එකක්වත් කායින්වත් එන එකක් නෙවෙයි. පුදන්න බලාපොරොත්තු කැමති වෙන ගතිය. කාය ජීවිත নিরপেক্ষ ගතිය. ඉතින් ඒක මේ ඇත්තටම ඒ තිබා මුලදී ආධුනිකයන්ට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආධුනිකට යන්න අරින්න. යම් අත්දැකීම් ප්‍රමාණයක් ආවට පස්සේ කියනෝනේ මේ අත්දැකීම් සරණ යන්න කවුරුත් හිතන්න යන්න එපා. දිගට කරගෙන යන්න කියලා. ඒක නිසා මේ ඒ වෙලාවේදී ඒ අර කාංකා විතරන විසුද්ධියට යන වෙලාවේදී ආරක්ෂක බවක් වැටහෙන්නත් ඕනේ සත්පුරුෂයෝ ඉන්නවා සද්ධර්මයේ තියෙනවා සීලේ තියෙනවා සමාධිය තියෙනවා මේ ශ්‍රද්ධාව තියෙනවා සතිය තියෙනවා කිය. මේ ඔක්කොම කඩාගෙන පුපුරගෙනත් යනවා. ඒ සේරම අභියෝග කරගෙන මේක උත්තරලම යන වෙලාවකුත් එනවා. ගිහිල්ලා ආය ඇකිලෙනවා ආය යනවා. එතකොට මේ යෝගාවචර තේනවා ජීවිතේ කවදාහකත් නොහිතපු පැති මොලේ ක්‍රියාත්මක වෙනවා. ඒ මොහොතේ විතරයි ඇත්තටම අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම ආංශික ජීවිතයක් අපට තියෙනවා. රංගපෑමක් තියෙනවා. අර වෙලාවේ මට්ටම් පයින්නවා. එතකොට පාලනයෙන් තොර වෙනවා. ඒ කියන්නේ අනාත්ම භාවයේ තේරෙනවා මේකේ. මේ ඊට පස්සේ gediya විටිම තියෙන මොකුත් වෙලා නැහැ. ඉවරනා වගේ විනාශුනා වගේ වුණාට මොකුත් වෙලා නැහැ. ඒකට ඊට වැඩිය රිස්ක් එකක් ගන්න හිතෙනවා. කොහොමම තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය වශයෙන් ඉදිරියට යන්නේ. එනමුත් උංගව දෙනෙක් මම දකිනවා මෙතෙන් ගිහලා තෙපර බානවා. ඉතරහට යන්දෝ පස්සට යන්දෝ කියලා. ඉතින් ඒ කියන බුදුරජාණන්සේ අප්පකාතේ මනෝස්තේසු තේජනා පාරගාමිනෝ අතායන් ඊතර අපජා තිරමේවානු දහවති. මේ උත්සාහ කරන මිනිසුන්ගෙන් ඉතාම සුළු කොටසයි ගොඩට යන්නේ. අනික් ගොල්ල ගොඩ ඉඳගෙන වතුරේ වගේ දම්බි ගන්නවලු. ඉතින් අතපය තුවාල වෙනවනේ. ඒකට මදිවට මට පේනවා අර ගොඩ ඉන්න කඩේ ඇතුළේ ඉන්න කට්ටියට පහර ගහන හැටි කියලා දෙනවා. ඔහොම ඔහොම කරන්නේ මෙහෙම මෙහෙම ගහන්න කියලා. අයියෝ අද බුද්ධ ආගමේ පේන්න තියෙන මේ දර්ශනය දිහා බලනකොට තිරමේ වානු දහවති. තිරේ මිතරම ඉඳගෙන අරගොල්ල අනුධාවනය කරනවා. ඒ මදිවට උපදේශුත් දෙනවා. ඊටත් වැඩි යමන වැඩක් තියෙනවා. ඒ වතුරේ ඉන්න එක අරුකින්ද අහනවනේ. මට හිතා ගන්නව මේ Tamange මෙච්චර අද්දකින් තියාගෙන. අර ගොඩ ඉන්න අමනියෝ කියන්නේ අහනවනේ. මගේ ජීවිතේ මුලින් ඉඳලම තිබුණේ මගේ මුලින් ඉඳලම තිබුණේ මං අනුභව කරලා තියනද කියලා. කිසිම කෙනෙකු උපදෙස් දෙන්න යන කට්ටිය කරලා නැහැ. ඒ ඒ දෙක දිහා බලනකොට මේ මුළු ලෝකේ හාස්‍යයෙන් පිරලා තියෙන්නේ. මේ අරමනුස්සයා පණේපා කියන්නේ මේ දියවැලි කපාගෙන කිඹුලොත් එක ෆයිට් කරන කරනවා. අර අපුරු ගාන මේ ඕම කරලා හරියන්නේ නැහැ මෙහෙම. ඇත්තද? කියන අරු ගිලිලා. ඇයි මොකේ ඔක්කොම වැඩ මුළු විකාරයක් මේ මුළු ලෝකෙම විකාරයක් තියෙන්නේ. ඔය ඔය ටියුෂන් පන්ති දාගෙන උනා කරන කට්ටිය කවදාකවත් වැඩ බහපු කට්ටිය නෙමෙයි. ඒක නිසා ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ. ඔය එක එකනගේ බයිලා අහන්න එපා. උඹ විශ්වාස කරපුව ඔබේ අත්දැකීම. වැරදුනත් කමක් නැහැ. එතකොට එනේ ඒ ගැම්ම, ඒ පන්නරේ, ඒ ඒ මොහාත ඒක හරි අමාරු කියලා දෙන්න හරි අමාරුයි. ඒක එදත් දුර්ලභයි. සර්වඥාන්සේ ඉන්න කාලෙත් දුර්ලභයි. අදත් දුර්ලභයි. ඒක මේ ටීචින් වලින් ටෙක්නික් වලින් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක වොක්කෙන් මේන එක. ඒක ඥානගත දෙයක්. එහෙම නැත්නම් ඒක උපනිෂ්ඨේ සම්පත්‍ය මෙන එකක්. කරුණාකරලා ඒකට මතුවෙන්න ඉඩරි. ගෞරවනීය ස්වාමින්වහන්ස මම මීට පෙර දෙතුන් වතාවක් ඔබ වහන්සේගේ රිට්‍රීට් සඳහා මෙහි පැමිණීමේ. එෙහිදී ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ පරිදි භාවනාව දිනපතා කරගෙන යමි. පරයන්කේදී මගේ අත්දැකීම් මෙසේය. වාඩි වූ විකසම හෝ සමහර දිනවල ක්‍රම ක්‍රමයෙන් හෝ ආනාපානය සම්පූර්ණයෙන්ම ගෙවී යයි. පිම්බීම හැකිලිම හෝ කිසිම ආකාරයක හුස්ම ගැනීමක් හෙලීමක් දැනෙන්නේ නැත. ශරීරයේ නිසලය සමහර විට ශරීරයක් නොදැනේ. සතිය ඊතා බලවත්ය. විශේෂ සුවයක් හෝ නීරස භාවයක් නොදැනේ. මෙලෙස පැය එකහමාරක් හෝ දෙකක් හෝ සිටිය හැකිය. සමහර විට සිතුවිලි පැමිණියතිය වහා හඳුනා ගැනීමට හැකිය. මේට පෙර ශරීරයේ ඇතැම් ස්ථාන වරහන් ඇතුලේ ආත් කම්බුල් බෙල්ල ආදිය රත් වීම හෝ සීතල වීම ශරීරය තුල වායු ධාරාවක් ගමන් කිරීම ආදිය දැනින ඒවා තේජෝ වායු ධාතු වශයෙන් දැනගෙන ඒවා නොතකා භාවනා කරගෙන ගියමි. දැන් එසේ සිදුවන්නේ නැත. විශේෂ සිදුවීම් දෙකක් ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පළවෙනි එක දිනක ශරීරයේ සෑම අංශුවක්ම අත්පාවල එකම ආකාරයට අනුනාද වන්නාක් මෙන් ভাইබ්‍රේට් වන්නට විය. ටික වේලාවකින් එය නැති විය. දෙක සතියෙන් යුතුව නිශ්චලභාවයේ දෙස බලාගෙන සිටන විට ශරීරයේ ක්ෂණික තිගැස්සීමක් වීසිවීම වරහන් ඇතුළේ පිසිකලි අද්දුටු වෙමි. සක්මන ගැන කියනවා වම දකුණ ආදී වශයෙන් කරගෙන යාමේදී මද වේලාවකින් පොළවේ තද ගතිය වෙනකොට රබර් මත ඇවිදින්නාක් මෙන් දැනේ. සක්මන පාවෙන්නාක් මෙන් කිරීගෙන යයි. තිරුවන් සරණයි. මේකෙදී අර හැම අංශුවක්ම කම්පන චංචල වෙන වෙලාව භෞතික විද්‍යාව උගන්වනවා සරසුලක් අරගෙන සරසුල කියන එක මම දන්නේ ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ කියලා. tuning fork fork මේක දෙකයි තියෙන්නේ දැන් අපි ගන්න මේ ගැරපේ තල තුනක් තියෙනවා මේක දෙකයි තියෙන ඝනකම හදලා තියෙනවා ඒකේ මේ ඒකක් මේ ගහපුවාම ඒක ගොඩාක් වෙලා නින්නාද වෙනවා. ඒකට ඒක ඒකේ ඒක බාහුවක් ගත්තොත් ඒක හෙල්ලෙනවා හෙල්ලිලක් පේන්නේ ඒ තරම් වේගෙන් හෙල්ලෙන තරම් සද්ද එන්නේ. එතකොට ඒකේ ඒකට කියන්නේ නන් ලෝකල් කියලා. ඒක එක තැනක නෑ. ඒ තරම් වේගෙන් මේක හෙල්ලෙන වලාකුලක් වගේ පේනවා. ඉතින් දැන් ඔය ෆිසික්ස් වල ගියාට පස්සේ දැන් ඔය නන් ලෝකල් ෆිනොමිනා එක අහුණා. එකම අංශුවකට දෙපොලක ඉන්න වගේ පේනවා. ඒ තරම් වේගෙන් ඊටාම ළඟ තැනක දඟලන්න ගන්නවා මෙයා. දැන් අපි DC කරන්ට් එකයි AC කරන්ට් එකයි ගත්තාම AC කරන්ට් එකේ 50%ක් ඔසිලේෂන් එකක් තියෙනවනේ තප්පරයකට. මෙහෙම මෙහෙම අංශුව නලිනවා මිසක ගමන් කරන්නේ නැහැ යා. මේ නලීමේ තුලින් ශක්ති සම්ප්‍රේෂණයක් කරනවා. ඒ වගේ මුළු ඇඟම පේනවා එකම අංශුවක්වත් එකම චිත්තක්ෂණයකටවත් ඉසුඹලන්ඩවත් නතර වෙලා නැහැ. ඉතින් මේකේ සීමාවක් පෙන්වන්න බෑ ඒකට. මේ හෙල්ලිමෙන්නේ තියෙන මුළු පද්ධතියම හෙල්ලිමෙන් තියෙන්නේ අපිව හිතාන ඉන්න සීමාව හුදු මනෝවිකාරයක් විතරයි. අනිත් පැත්තේ පෙන්නනවා එහෙම අර කම්පන චංචල එක විදිහකට මේකට ගැස්සිලා ආය අවදි වෙනවා. එතකොට අපි අර කම්පන චංචලේ බාර ගන්න කැමති නැති වෙනකොට ගැස්සිලා ආයෙත් අපි පරණ පුරුදු ඇඟට එනවා. ඉතින් මේක දෙතුන් සැරේ වෙවි වෙවි වෙවි තේරෙනවා. නන් ලෝකල් ෆිනොමිනා එකයි. එතකොට මැටර් එනර්ජි. මැටර් එකක් වෙච්ච ගමන් මම ඉන්නවා. මට ගුරුත්වාකර්ෂණයක් එනවා. එතකොට මට වේගයක් එනවා. ඒක එනවා. එච මේ එනර්ජි වෙනවා මැටර් වෙනවා. නැත්නම් පරමාර්ථ ධර්ම වලට එනවා සම්පති ධර්ම. සම්පති ධර්ම වලට එනවා. ඉතින් මේ දෙක අතර හුරු වීම මේ ස්කෙඩියෙක් ගෙම්බෙක් වෙන වෙලාව වගේ. ජලජ සතා උභේ ප්‍රාණියෙක් වෙන්න හදනවා. ඊට පස්සේ අර උඩගින්නක් පුළුවන් ඇතුලේ ඉන්නත් පුළුවන් වතුරේ. ඉතින් මේක වෙනවා කියලා කියන්නේ පෙරපිනක්. දැන් මෙයා මේ වතුර හිරපේකට උඹේ ජීවි වෙන්න හදනවා. නැත්නම් පරමාර්ථ සත්‍යත් මේ සම්මුති සත්‍ය දෙකටම පුරුදු වෙන්න හදනවා. හැබැයි දෙකේ එකක්වත් නැහැ මෙයාට දැන්. මේක හොඳට සිද්ධ වෙන්න ඕන. එතකොට වෙනකොට වෙන අලයින් වෙලා ඔක්කොම සද්ධා විද්‍ය සමාධිය එකට ආවට පස්සේ නන් ලෝකල්. ඔක්කොම පොළන කුල්ලක දාලා පොළන හාල් ටිකක් කොතන තියනවද කියලා කියන්න බෑනේ. පෙලෙනවනේ. ඒකට සාරිපුත්‍ර සාංශ කියනවා පීලනට්ටෝ කියලා මේ හිත පෙලෙන ගතිය තේරෙනවා. සන්තාප නට්ටෝ. ඒකට මමයා නැති වෙනවනේ දැන්. දැන් මමයා කියන ලෝකල් මේ බුදුජානක කියන්නේ ධ්‍රුවය නැති වෙනවා. මේ පොළවේ ධ්‍රුව දෙක දන්නවනේ උතුරු දක්ෂිණ ධ්‍රුවේ දක්ෂිණ ඒ කැරකෙන්නේ ඒක තන්නේ තියෙන්නේ. ඒක ඒක තමයි තියෙන්නේ. ඒක එක මටේ කැරකෙනවා. අනිත් ඒවා හෙල්ලෙන්නේ. ඒ වගේ ධ්‍රුවයක් අල්ලන තමයි අපි මමේ හදාන තියෙන්නේ. එහෙම කන්නේ නැහැ. හැමතැනම නන් ලෝකල්. ඉතින් මේක දරන්න බෑ. ඒක දරනකොට යකා ගැහුවා වගේ මතුරුලා යකා පරල වුණා වගේ වකිත්ත කලේ ගැහුවා වගේ. ඉතින් ඒ தත්ත්වෙට මුහුණ දෙන්න බෑ කියලා තමයි ඔය වෙන ආගම් කියන්නේ අපිට. බුදුරජාණන් කියනවා නෑ සද්ධාව තියෙනවා නම් සීලිය තියෙනවා නම් සතිය උකට මුණ දෙන්න පුළුවන් මුණ දුන්නට පස්සේ උඹට තේනවා මිනිස්යාගේ ඥානීය චේතුසෙන් එහා පැත්තේ කැල්ල විතරයි මෙහා පැත්තේ තියෙන හරිය තිරසනුන් හා සමානයි ඒකේ කිසිම අලුත් දෙයක් නෑ එහා පැත්තට ගියාට පස්සේ සයන්ස් ඇන්ඩ් මිස්ටික් දෙකේ එක වෙනවා මෙහා පැත්තේ සයන්ස් එක තියෙනවා කොහොමද? එහා පැත්තේ සයන්ටිෆික් ලක්ෂ වාරයක් කරපු කෙනාට. පළවෙනි සැරේ කරපු කෙනාට මිස්ටික්ස්. ඉතින් මිස්ටික්ස් අනේලා මේ සයන්ටිෆික් වෙන්නේ භාවනාව ආරා නැවත නැවත ඒක කිරීම ආරා. ඉතින් සයිතින් ගිය වෙලාවට මේ ඒක නිකන් මේ එනර්ජයිස් කරනවා කියලා ඒ දවස්වල ස්ටාර් ට්‍රෙක් පික්චර් එක මම බලලා يعني ටෙලිවිෂන් එකේ තියෙනවා මම දැන් තියෙනවා කියලා. ස්ටාර් ට්‍රෙක් කියලා. ඒ ඒ මිනිස්සු එක එක ග්‍රහලෝක වලට යනවා. ඒකේ කොල්ලා චේම්බර් එකට ගියාට පස්සේ එන්ජයිස් කරන්න කියලා. එන්ජයිස් කරපේ අංශු බවටපත් වෙනවා. එතනින් නැතිලා වෙන තැනකට මතු වෙනවා. අංශු වලටපත් වෙනවා කියලා කියන්නේ මේ ඉන්න මිනිස්සෙක් පාට කුඩු කුඩු කුඩු කුඩු වෙලා ඉතර නැති වෙනවා. වෙන තැනක මතු වෙනවා. ඒන්නේ එනර්ජයිස් එකන එන වෙලාව තමයි එන්නේ. ඒ වෙලාවට එක්ක ඇඬෙනවා, එක්ක hina යනවා, එක්ක නලියනවා, එක්ක වැනෙනවා. ඉතින් මේක දුම්මර වල මාතර ගත්ත කපුව වගේ ඉතින් නටන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ කියන්නේ අර එහා එකට යන්න හදනවා. ඉතින් ඒක දන්නේ නැති ලෝකයක්. Fear of unknown තියෙනවා. Fear of uh, new. Neophobia තියෙනවා. ඉතින් ඒ ධර්මේ නැති කෙනාට යන්න බෑ හැබැයි. කැප කරන්න කැමති කෙනාට එයාට ගිය කියලා මොකද වෙන්නේ නැහැ. තු මරණ තොකන තො පෙට්ටි ගන්න කියන තමයි එළියට එන්නේ. ඉතින් බයයි පිටිපස්සට යනවා. ගිහිල්ලා බලනකොට ඔය යකා කියන තරම් කළු පාට නෑ. හැබැයි ලොකු සල්ලම් වීමක් වෙනවා. ජීවිතේ ගියේ නැති පැත්තකට. හැබැයි ගිහිල්ලා කියන්න පටන් ගත්තොත් කාට හරි එන්නේ එදාට තමයි වැඩේ අරියාදුවට හිටින්නේ. යල්ලේ ලල්ල. ඔය කොච්චර කිව්වත් කියල්ලේ ලල්ල. කරේවත් නිකන් ඉන්නව නොදැක්ක කෙනෙක් වගේ. බබාලගේ සෙල්ලම කරගෙන ඉන්නවා. අරකට නිතරම යනවා. අන්තිමට ගියාට පස්සේ නේද ඒක තමයි අපි හැබෑ නිවහන කියලා. ඒක තමයි අපේ රියල් නේචර් එක. මේක තමයි අපි මේ ඉස්ලාම මේ ලෝකෙට පිටසක් වලින් ආපු සත්තු බුදුජානක කිව්වේ පීති බක්ඛා අන්තලික්ක චරා ආලෝකයක් ඒකට ආලෝකයක් විතරයි ප්‍රීති ආහාරය කරන්නේ අන්තරික්ෂයේ චර්ණය කරනවා කණාමැදිරිය වගේ. එයා ඝනී භවණිය උනේ කෙලස් නිසා. ඉස්සර තිබුණේ පීතිබක්ඛා සයම් පබා තමා විසින්ම ප්‍රබාස්වරයි සයම් පබා පීතිබක්ඛා අන්තලික්කචරය ඒ කියන්නේ එනර්ජයිසෙච්චි එනර්ජි එකක් එයා කෙලස් වැඩි වෙන්න වැඩි වෙන්න ඝන බහල වුණා ඝන බහල වෙලා තමයි මේ කයට ආවේ හැබැයි අර පීතිබක්ඛ අන්තලික්කචර ස්වභාවයේ මූල ස්වභාවය තියෙනවා අපි ගාව මේකේ ඩෙන්ටිටි එක නැති කරනකොට නැත්තම් මම මාගේ මගේ නෙවෙයි කියනකොට එතෙන්ට යනවා ඒකට ගියාට පස්සේ මේක කැප නැහැ. මේකට ආවට පස්සේ ඒක කැප නැහැ. ඉතින් අපි මේකයි ඒකයි දෙකම ගන්න යනකොට කියනවා සද්ධාව නැහැ කියලා. ඡාල චපඩයි ෂටයි මායාවි. ඉතින් යන්න හදන වෙලාවේදී ගිහිල්ලා එඤ්ඤං කියන කට්ටියට බෑ. යඤ්ඤං කියලා අරගත්තේ යන්න පුළුවන්. ওই දෙක දෙකක් ඒක ඒ පොට්ටපාය සූත්‍රයේදී කියනවා මේ මේ පරිබ්‍රාජකයා බුදුජානනාංශයට මේ ඕලාරික කබලින්කාර ආහාර ගන්න ඕලාරික කායපටිලාභය අත්පටිලාභේ තියෙන වෙලාවේ රූපී අත්පටිලාභේ අර කැපත් නැහැ, දන්නේත් නැහැ, තේරෙන්නෙත් නැහැ. අරූපී අත්පටිලාභයත් එයාට තේරෙන්නේ මේක විතරමයි. මේක තමයි මුළු ලෝකෙ මේකටත් වෙලාව මදියාට. අරකට ගියාට පස්සේ මේක පුදු කරදරයක් බාටපත් වෙනවා. මේ ගැන හිතන්නත් එපා වෙනවා. රූපී අත්පටිලාභය. හැබැයි අරූපී අත්පටිලාභයට යන්න බෑ. යම් වෙලාවක අරූපී අත්පටිලාභයට ගියොත් කාම මේ ඕලාරික අත්පටිලාභයයි රූපී අත්පටිලාභයයි කැප නැහැ. අරක විතරමයි කැප. මේක බුදුරජාණන්සේ එහෙම බාර ගන්නවා. බාරගෙන බුදුරජාණන්සේ උපමාවක් දෙනවා. ඒක එහෙමමයි සාහත්ත සාරිපුත්තද මම මතක නැහැ යාගේ ගෝලයාගේ නම කියනවා කිරියයි නම් වෙලකට දෙකකින් කිරාගත්ත කියලා ගාවිම්හා දදී කීරං කිරි කියලා සංඥාවට ගිය වෙලාවක ඒකට දීගිරි කියන නම නැහැ. ගිතෙල් කියන නම නැහැ, බටර් කියන නම නැහැ. ඒකට කියන්නේ කිරි. යම් වෙලාවක ඒක දීගිරි බවට පත් වුණාට පස්සේ ඒකට කිරි කියන්න බෑ, ගිතෙල් කියන්න බෑ, බටර් කියන්න බෑ. ඒ දීගිරි වලින් යම් වෙලාවක බටර් හදුවාට පස්සේ ඒකට කිරි කියන්න බෑ, දීගිරි කියන්න බෑ, ගිතෙල් කියන්න බෑ. ඒකෙන් ගිතෙල් හදුවාට පස්සේ කිරි කියන්නත් නෑ, බටර් කියන්නත් බෑ. ගිතෙල් තමයි. මේ එකම තමයි අපි මේ යම් තැනකට ගියාද ඒක බදා ගන්න ගතිය තමයි අපේ තණ්හා. ඕලාටි ගත්ත බඩලා අපිට ගියාම ඒක කොච්චර බදනවද කිව්වොත් අර වගේ දෙයක් කරන්න භවනා කරන්නත් වෙලා නැහැ කියන අපි. ඔබ තේරෙන්නෙත් නැහැ කියන. නමුත් ඒකට ගියාට පස්සේ හිතනවා මේ ඉඳලා ආවේ අසුචි වලක. අනේ ආයෙ නම් මේකට යන්න ඕනේ නැහැ කියලා හිතෙන තරම් මේ එක එක තියෙන මේ තුනම ඊට පස්සේ ඇත්තටම තව එකක් තියෙනවා බුදුරජාණන්ස කියනක් තියෙනවා මේ ඔක්කොගම නිදහස වීම හතරම මනුෂයාට කැපයි. හැබැයි දෙකක් එකවර කරන්න බෑ. හිතුවන්න එකම මනුෂයා තනි 18ටම අඳිනවයි කියලා. 18 තනි නන්නකොට ඒකට වේදිකාවේ එක වෙලාවක තනි දෙකක් තියෙන්න බෑනේ. එකමනේ අඳින්නේ. ඉතින් ඒ දෙක අතර මාරුව ෂොක් එකක් අපිට අර ගහලා ඇදලා දානවා වගේ පේන්නේ. අර ඕලා රූපී අත්පටලාවේ ඉඳලා ඕලාරික අත්පටලාවේට එනවා. ඉතින් කාමභෝගී එක්කන ඕලාරික අත්පටලාවේ නිවස කියලා හිතනවා අරක අකරතැබ්බයක් කියලා හිතනවා. බ්‍රහ්ම ලෝකෙන් දිවි ලෝකෙන් ආපේකනට තියෙනවා මේ ඕලාරික අත්පටලාවේ කියලා කියන්නේ මීහරකෙක්. ඒක තනි කර කාමේ. ඒක උරගයි. අරක තමයි හුරු එයා ඒකට ගියාට පස්සේ මේකට එන්න බෑ කියනවා. ඉතින් ඒ දෙක අතර දඟලන එක කාමභෝගයට කවදාවත් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. මොකද යාට දවසමදි කාමභෝගේ යුතුයකම් ඉෂ්ට කරන්න. ඒ නිසා අපි භාවනා කරනකොට කරන්නේ ඒවට ඉඩ දෙනවා. හැබැයි යන හැම වෙලාවෙම පේන්නේ වැරදිල්ලක්, අරියාදුවක්, පෙරදිල්ලක්, කොන්විල්ලක්, රැහෙන් නැතුවිල්ලක් කියලා පේනවා. ඉතින් බුදුහාමරගෙන මගේ මං කෙරේ සද්ධාව තියාගනින් හෙල්ලුම් කන්න නැති වෙන්න. සීලෙ තියාගනින්, සතිය තියාගනින්. ඉතින් ඒකට ආර්ය පරිශ්‍රණය කියනවා. ඉතින් ඒකේ දෙක අතර මේ තාම තරන් දෙන වෙලාව මේ සාකච්ඡා වෙන්නේ. කියන්න තියෙන ඕක ලක්ෂ වාරයක් කරන්න. දහස් වාරයක් කරන්න. එතකොට Tamanටම සැකහැර දැනගන්න පුළුවන්. ඒක ලස්සනට විස්තර වෙනවා මේ පොට්ටපාද සූත්‍රයේ එක සංඥාවට විස්තර කරනකොට මම ওই කිව්වේ ටිකයි. දීගනිකයි සූත්‍රයක් එක ටිකක් විස්තර සහිතව දැනගන්න. නමුත් මේවා මේ ජීවිතේ කරගන්න පුළුවන් බව දැනෙනකොට කාටත් වගේ කරන්න පුළුවන් බව දැනෙන එක ඔක්කොටම වැඩිය බුදුහාමුදුරන්ට නම්බුවක්. මේක තමයි බුදුරජාණන්සේ කියන්නේ අපිට. ගරුතර ස්වාමීන් වහන්ස මාගේ එක් භාවනා වැඩමුළුවක කෙරුණ ප්‍රකාශයක සැකහැර ගැනීම සඳහා අසමි. භාවනා කිරීම සඳහා පටන් ගත් විට බවාංග සිත් 15ක් ඇති බව සඳහන් කළා. නමුත් මට වැටහෙන ප්‍රමාණයට සතිය පවත්වද්දී බවාංග සිතක් ඇතිවීමට අවස්ථාවක් නෑ නේද? මට එය වැරදි විදියට තේරුම් ගියාදෝ සැකයක් උත් ඇති බැවින් මගේ අනුවන කමට ස්මාවී පැහැදිලි කිරීමක් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මන්ට එහෙම සමාව දෙන්න අයිතිවාසිකමක් මට ඇත්තේ නැහැ. තමන්ගේ මෝඩකම දැක්කනම් ඒක තමයි ඥානවන්තකම කියන්නේ. අපි කෙරුවා මේ පර්ත් වල මොකද්ද කිව්වේ? ආ තණ්හා සංකේ සූත්‍රය. එතකොටත් බුදුසසුනේ ඉන්න කාලෙම සාති කියලා භික්ෂුවක් කියනවා. තදේවිතං විඥානං සන්දහවති සංසරති අනඤ්ඤං කියලා. එම විඥාණයමයි මේ මේ බවටපත් වෙන වෙන එකක් නෙවෙයි කියලා. බුදුහන්සේ කියනවා එතන එතන ඇති වෙන විඥානයක් තියෙනකොට කොහෙන්ද මිනියෝ මේ හැම එකටම යන විඥානයක් තියෙනවා කියලා කියන්නේ. කියලා ඒක බිම දාලා පාගෙන. ඉතින් ඔය අභිධර්මකාරයෙන් අහන්න ඔය භවංගේ ඔය සාති භික්ෂු පෙන්වන්න නදන එම විඥාණයම මේකෙන් මේකට යනවයි කියන කතාවත් එක්ක කොච්චර පටලවාගෙන තියෙන්නේ කියලා. ඒක ඉතින් හරි ලස්සන බුදුරජාණන්සේ කඩලා පෙන්නනවා මේ තරම් ඉක්මනට කැඩෙන විඥානය දැක ගන්න බැරි තරම් වේ වෙන කඩන විඥානයේ මත ඉඳගෙන මොන තරම් කතන්දර ගොතනවද කවදාකවත් දැකපු එකෙක් නෙවෙයි එහෙම කියන්නේ කියලා. ඉතින් ඒගොල්ලන් මේ පහතරදී අපි කිව්වේ එක්ක සාති භික්ෂු සරණ යන්න. එහෙම නැත්නම් සති භික්ෂු සරණ යන්න. ඉතින් කට්ටිය ඔක්කොම කැමති සාතිට නැත්තම් දෙයියව දාගන්න මොකද හැමදාම තියෙනවනේ දැන් බවංගේ. අපි භාවනා කරුවා බවංගේ තියෙනවනේ. හරියට බැංකුවක දාපු ගිණුමක් වගේ. ඉතින් ඒක තියෙන තාක්කල් විඥානයේ ඇති වී නැති වෙන ගතිය දැක් ගන්න බෑ. ඊට පස්සේ බුදුනාංශය දෙනවා මේ සතර ආහාරයෙන් පෙන්නලා මෙවැනි මතයක් ඇති වෙන්නේ කවදාහකවත් ඇති හැටි දැකලත් නැහැ දකින්න ආසත් නැති කෙනා. හැබැයි ආවංකය හැබැයි හරිම අහිංසකයි. එයා කියන කතාවේ එයාට තේරෙන සත්‍යයක් තියෙනවා. ඒක බුදුහාමුදුරන්ට හේතු කරන එක තමයි කේමට කැතයි. මහා තණ්හා සංකය. මහා තණ්හා සංකේ සූත්‍රය ඒක ඔය මේ අරිට භික්ෂුව වගේ සාති කියලා භික්ෂුවක් එයා කියනවා තදේවිතම් විඥාන බින්ද සන්ධාවති සංසාරති අනන්‍ය. එම විඥානෙමයි බුදියන්නේ ඒකමයි හේතුදේ නැගිටින්නේ. වෙන එකක් නෙවෙයි ඒක නිසා මැරෙන්නෙත් ඒකමයි, ඊගාත්මෙ වෙන්නෙත් ඒකමයි. මේ චිත්ත වීදියෙන් අර චිත්ත වීදියට යන්නේ භවංගෙ කියලා. ඉතින් ඒක සාමාන්‍ය මහායාන බුද්ධඝමේ ආලේ විඥානය කියලා එකක් දාගෙන තියෙනවා. ඕක පිළිබඳව සරච්චන්ද්‍ර මහත්තයා ටිකක් විස්තර ලියලා තියෙනවා. ඒක කටුකුරුදු සංසී තව ටිකක් ඉස්සරහට අරගෙන ගියා. උන්වහන්සේ ඉච්චරම ආක්‍රමණශීලීව පහර දෙන්නේ නැහැ. අපි පෙන්නන අපි කොච්චර නිත්‍ය සංඥාවට කැමතිද කියලා. මොනවා හරි නිට්ටියව පවතින දෙයක් තියෙනවා කියලා අපි අර මල් මාලේ මල් ලැබුණ නූල තියෙන්නේ බෑ. මේවා හදාගන්න මිනිස්සු ගේන කතා ඒක ਸਰබලධාරී සදාකාලික ਸਰවබහම දෙවි කෙනෙක් හිතනවා. නැත්නම් බ්‍රහ්මයෙක් හිතනවා. එහෙනම් මා තුළ නොනැසෙන ආත්මයක් තියෙනවා. ආත්මෙ නෑ තමයි. හැබැයි මේ භවංගය කියලා එකක් තියෙනවා. ඒකාර භවංග චිත්‍ර ප්‍රශ්නේ දුන්නත් ඒක ඒකට කියන භවග්ග කියන එක පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා පොට්ටපාද මේක ඡඤ්ඤග්ග කියලා කියනවා කිය. සරච්චන්ද්‍ර මහත්තයකට දෙනවා මේක භවග්ග. එහෙම නැත්නම් කියනවා විඥාන ස්රෝත කියලා. විඥාන ස්රෝත කියලා කියන සරසුලට ගහපුවාම සරසුලට ඝණයක් තිබුණ එක හෙල්ලෙන්න ගන්නවානේ. ඒකේ තරංගයේ පැවැත්මක් තියෙනවානේ. සරසුලේ තරංගයේ පැවැත්මක්. අන්නේ වගේ මේ මූලධර්ම කාරයින්ද බේස් එකක් ඕනේ. ඒ කියන්නේ අනිච්ච සංඥාවේ කවදාක කිට්ටු කරන්න බෑ ඒගොල්ලන්. ඒ වගේම අනිච්ච සංඥාව කතා කරන එකනා බුද්ධ ආගමට විරුද්ධයි. ඒ බුද්ධ ආගම නාස්ති කරන කෙනෙක් කියලා චෝදනා කරනවා. ඒගොල්ලෝ බුද්ධ ආගම රකින්න හදනවා. මොන තරම් පටලවාගෙන ඉලද්ද කියන්නේ මේ බුද්ධ ආගම රකින්න හදනවා අමනියෝ. මොනම දෙයක්වත් දන්නේ නැති කට්ටිය දන්න කෙනෙක් දන්නවා බුද්ධාගම උගන්වන්නේ රකින්න දෙයක් නැහැ කියලා. අනිත්‍යයි කියලා. ඒක කියපු ගමන් ගලේ ගහලා මරනවා. ඒ වුණාට මට හරිම සන්තෝසයි ප්‍රකාශ කරන්න බුදුරජාණන් වහන්සේට තිබුණේ ස්වභාවික මරණයක්. අනික සාස්ෘර ඔක්කොම ඇටලා තියෙන්නේ අප්සෙට් එකේ. ස්වභාවික මරණයක් තිබුණා බුදුරජාණන් වහන්සේට ඉවර වෙනකන් ඉඳලා කිව්වා. ඒ මොකද උන්වහන්සේ මේ නැති දේවල් මවන්න කියන ප්‍රകൃතිය කතා කරේ හැබැයි හුඟ දෙනකොට ඒක රුස්සන්නේ හුඟ දෙනකොට ඕනේ මොකක් හරි මේ භවංගේ හරි මොනවා හරි කියලා මේ අයිස්ක්‍රීම් වගේ චොක්ලට් හරි මුරුක් වගේ කෑල්ලක් ඕනේ රැකගෙන ඉඳ ඒක රකින්නයි මේ දඟලන්නේ ඒක රකින්න තා ඇහැට ಗುಣ වැටුණා වගේ ඉතින් ඒගොල්ලෝ වෙහෙසයි නමුත් මේ මේ විඥානයක තියෙන මේ වහා ඇති වී යන තියෙන ගතිය අපිට හිතන්න බෑ අඩුගානේ අදහන එතෙන්ද යන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ ජීවිත විශාල වෙනසක් කියලා පැහැදිලිව බය නැතුව සඳහන් කරන්න පුළුවන්. නෑ භවංගේ ඉපදිච්ච කෙනා මැරෙන කොටත් ඒ භවංගේ මැරෙන්නේ. නෑ. ඒ අභිධර්මයේ කියවලා බලන්න ඉපදිච්ච වෙලාවේ ඒ විදිහටමයි මැරෙන්නේ. ඒකයි මොකද යටින් යන ඩේටම් ලයින් එකක් තියෙනවා කියලා තමයි භවංග විස්තර කරන්නේ. භවංග උපච්ඡේද භවංග චලන සිද්ධ වෙන්නේ චිත්ත විද්‍යාව පටන් ගන්න ඉතල. ඉවරනට පස්සෙත් පැටෙන්නේ භවංගෙට. එතකොට ඒකෙන් දෙනවා මේක දිගට යන ඔබ බය වෙන්න එපා. ඔයව නැති වුණාට මේක තියෙනවා. ඔය සර්වබලධාරී දෙයයන්ාන්සගේ හේවණල්ලක් ඔතන තියෙන්නේ. ඒකේ හොඳක් තියෙන්නේ මහායාන බුද්ධ ආගමේ තියෙන මේ අහලේ විඥානය අසවලා කිව්වා කියන නමක් දාලා තියෙනවා. මේක හිමීට බුදුහාමුදුරන්ට හේතු කරන්න හදනවා. එතකොට හරි ඩේන්ජරස් ඒ වැඩේ කියන්නේ. ඒක එච්චර ගැළපෙන වැඩක් නෙවෙයි. ඒක බුදුහාමස කියනවා අබ්බාචික්කති කියලා. බුදුහාමගේ නම වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒක තමයි සති සති භික්ෂුවට කියන්නේ බුදුරජාණන්සේ. ඔබට කවදට කාට හරි මම මේ කියලා තියෙන ඔබට අහලා දෙන අමනයා අමනයා කියන්නේ බුදුහාමදේක මට මම ඇතින් කියුනේ හිස් පුරුෂයයි කියලා කියනවා. හිස් පුරුෂයයි කියලා. ඈ නමන වැඩේ හිස්පුරුසයයි කියලා කියන එකලේ කඩන හැටි ඇත්තට මේ සූත්‍රය අපි ඊට කලින් කරලා තිබුණා මේ මේ විනිපෙග් වල ඉංග්‍රීසි මීඩියම් නෑ සිංහල මීඩියම් දැන් මේ දැරේ ඒකම ඉංග්‍රීසි මීඩියම් කරා මේ පෙරත්තලදී එනිසා ඒක අරගෙන බලන්නේ ඒගොල්ලෝ ස්තුති කරන වෙලාවේ කිව්වා ස්වාමීන් වහන්සේ යාන්තම් අපිට මේ දවස් 6 ඇතුළත සාති භික්ෂුවයි සති භික්ෂුවයි අතර ඇති වෙනස කියලා දීලා ගියයි කියලා. ස්වාමීන් වහන්සේ දැන් තව ප්‍රශ්න පහක් තියෙනවා මේ ප්‍රශ්න පහ කලින් ධර්මදේශනා හා ධර්මයේ පිළිබඳ ප්‍රශ්න ගන්න. දැන් ඉදිරිපත් කරමු. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේද ස්පර්ශය සම්බන්ධව කරන ලද පැහැදිලි කිරීම මා කවරදාවත් අසා තිබුණේ නැහැ. හැම තැනකින්ම අහුලාගත් දැනුමක් තිබුණෙන් ඊයේ දේශනාවෙන් පසු සෑහෙන දුරකට පැහැදිලි කර ගැනීමට හැකි විය. විශේෂයෙන්ම ස්පර්ශය සම්බන්ධව හමගහපු ගවයෙකුගේ උපමාව මට පැහැදිලිව තේරුම් ගැනීමට නොහැකිව තිබුණෙන් ඊයේ ඔබ වහන්සේ පැහැදිලි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අනුව ඒ වඩා ගැඹුරින් තේරුම් ගැනීමට හැකියාව ලැබුණි. ඒ වගේම ස්පර්ශයට පෙර හමුවන සංකාර සහ වේදනාව පැහැදිලි කර දීම අනාගෙන හිටිය මට අලුත් නුවණක් ඇති කිරීමට හේතු අනාගෙන හිටියේ මම අනාගාමී වුණා කියලා කිව්වේ කියයි කියලා මම මේ අහග ඔබ වහන්සේට කන දාගෙන හිටියේ එහෙනම් ඒත් අනාගත්ත තමයි ආයතනය ඒකෙදි මේ මට මතක නැහැ කවුද ඒක මතු කරලා දුන්නේ කියලා මේ ප්‍රොෆෙසර් කියලා මගේ හිතේ තිබුණේ ප්‍රොෆෙසර් මතකද දන්නේ මේ සසංඛාර නෑ. කාය සංඛාර සම්පජාන කාය සංඛාර අසම්පජාන කාය සංඛාර සම්පජාන වචි අසම්පජාන සංඛාරයි අනුසය අතර තුනක් බුදුහාමතුක කියනවා චේතනා ප්‍රකල්පනා අනුසය කියලා තුනක් තියෙනවා. එතකොට අසයින්ස් සම්පජාන කාය සංඛාර වෙනකොට එතන අනුසයත් වැඩ කරනවා චේතනාවත් Taman නොදැන වැඩ කරනවා. එතකොට අනුසයට වෙනම කාරණයක් ප්‍රකල්පනා කියලා තියෙන්නේ. ක්‍රියේටිව් තින්කින් නැත්නම් මේ ඒ තුනම මේ චේතනා සූත්‍රයේදී ද්විතීය චේතනා සූත්‍රයේදී අන්තිමටම අඩුවට ගෙනිච්චරපස්සේ යෝගාවචර ගෙනියලා දැන් හිස්තැනට ගියාට පස්සේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය අනුසයත් චේතනාත් චින්තනත් ඒ තුනම කොයි එක හරි විඥානේ බලනවා කායෙන් හරි වැඩේ කරගන්න. ඉතින් බුදුන් කියන මේක දැනගෙන චේතනා කරන්න එපා. ආය බුද්ධානුස්සති කරන්න හිතන්න එපා. ආය අනපනසි දාන්න යන්න එපා. ආය ලොක් කරන්න යනවා චේතනා කරන්න එපා. ඒතර ප්‍රකල්පනයිනවනේ. ප්‍රකල්පනා ගැන මගේ අභිවෘද්ධි මම බලන්නේ නැත්නම් කවුද බලන්නේ කියලා ඉතින් අපි හිතනවනේ නැත්නම් අභිවෘද්ධිය නැත්නම් නව නිර්මාණ කියලා. මේවා සේරම විඥානේ දඩමීම කරගන්නවා. ඒව එකක්වත් එපා. අනිත්‍ය අනුසේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ එක එක කපනවා. යම් වෙලාවක චේතනා කරේ නැත්නම් අනුසේ සහ ප්‍රකල්පනා දෙක විඥානේ පදනම් කරගන්නවා. ප්‍රකල්පනා නොකරන ප්‍රපංච නොකරන මේව මේ වල්වට අරන් කතා නොකරන. එහෙම නැත්නම් මුවින් නොබැන ඉන්න පුරුදු කරපෙන්නාට චේතනා ප්‍රකල්පනා දෙකම නැති අනුසේ අහුවෙනවා. අනුසේ දැකීම පමණයි කරන්න ඕනේ යාට ඉන්න බෑ. අනුසේයට වෙන තාන්ති කර්ම කරන්න ඕනේ නැහැ. දැකලා තෝ අනුසේ නේද කියපු ගමන් තතේවන්තර දාපි. ඒ කියන්නේ මොනවද ඒ නම් වශයෙන් කියනවනම් කොහොමද? නෑ ඒව කෙලස් මට්ටම් තුනේ වීතික්‍රම භූමි පරිවෘත්තාන භූමි අනුසය භූමි අනුසය භූමියේ මට්ටම් තුනක් නෑ අනුසයට සාපේක්ෂව තියෙන ආසව ආශවනුසේ දෙක දැන් ඒකට සාපේක්ෂව මේකෙදි බුදුරජාණන්සේ පෙන්නනවා ප්‍රකල්පනා සහ චේතනා ඒක ඥානানন্দ ස්වාමීන් ඇදලා ගන්න පෙන්නනවා නාම ධර්ම විස්තර කරනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ස්පර්ශයට ඉස්සලා වේදනා සංඥා චේතනා කියලා තියෙනවා ඒ ටිකට මට කරන්න දෙයක් නෑ ඒක මම ගෙනාව මගේ ජම්ම ගති ගතිය මගේ ඇබ්බැහිය ඒකට අත තියන්න එපා දැන් ඕක නතර කරලා ස්පර්ශයෙන් පස්සේ ඇති වෙන චේතනා ස්පර්ශයෙන් පස්සේ ඇති කරන සංඥා පුළුවන් තරම් නොකර ඉන්න බලන්න. දැන් අපි අර ඉස්සලාම ගත්ත ප්‍රශ්නේදී සක්මන් කරනකොට අනල ගිහිල්ලා තියෙන ඔක්කොම හැඳි ගෑවිලා. දැන් අහනවා මම මේකට මොකක් කියන්නේ? මොකක් කියන්න එපා. සංඥා දාන්න එපා. සංස්කරණය කරන්න නැතිව ඔක ඔහොම යන්න අරින්නේ. එතකොට ස්පර්ශයෙන් පස්සේ ඇති වෙච්ච වේදනා සංඥා. චේතන තිනවා සංඥා වේදනා මේ මේ සංඛාර තුනම තියෙනවා. ඉතින් ඒකේ මේ වැදගත් විදිහට දතයුත්ත ස්පර්ශයට ඉස්සෙල්ලා සංඥා වේදනා සංඥා තුන තියෙනවා ස්පර්ශයට පස්සේ වේදනා සංඥා සංඛාර තියෙනවා බුදුජාන් වහන්සේ අපිට දෙන වගකීම තමයි වේද ස්පර්ශයට ඉස්සරහා තියෙන දේවල් දී ඇති සාධකයක් වෙනස් කරන්න බෑ ඊට පස්සේ එන ටික ශික්ෂණය කරපන් ශික්ෂණය නොකළොත් බැහැහියට අනිවාර්යයෙන්ම ওই මේකට නමක් දාන්න හදනවා එතන මේක ලොකු පුංචි කරන්න හදනවා ඒ වෙනුවට බුද්ධ අනුසිතේ දාන්න හදනවා. එතන මොනවා හරි කරන්න හදනවා. ඒ වගේ මේ වේදනාවලුත් ඒ ඇති වෙන දේත් මධ්‍යම වේදනාවක් ඉන්නේ එතනදී. අපි මේක සැපකට දා ගන්න හදනවා, ඒක දුකට දා ගන්න හදනවා, ඉතින් අනාගන්න. ඉතින් ආවට පස්සේ එතන ගියාට පස්සේ ඒකට ප්‍රතික්‍රියා නොකරන එක තමයි choiceless awareness කියලා කියන්නේ. evenly suspended attention කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා non reaction කියලා. එතන කියන unassuming කියලා. ඒක ඇත්තම වෙස්ට් එකෙන් අපිට හම්බෙච්ච වචන සෙට් එකක්. ඒක පාලියෝ වගේ ලස්සන වචන සෙට් එකක් ඇති. ඒ ටිකක් රිසර්ච් කරුවොත් අල්ලා ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක මෙතෙන්ද ගෙනල්ලා කියනවා ස්පර්ශ වුණාට පස්සේ දැක්කට නොදැක්ක වගේ හිටපන්. එතකොට තේරෙනවනේ මේ කියන දෙමලේ ඇහුනට නෑ වුණා වගේ හිටපන්. ඒක මේ මම අර කියවන මේ දස කම්පැරිටිව් රිලිජන් පොතේ කියනවා Hindu ආගම මුස්ලිම් ආගමෙන් තේක කියනවා කතෝලික ආගමෙත් කියනවා දිව්‍යන් වහන්සේ අපිට විල් එක දීලා තියෙනවා ෆ්‍රී විල් එක. ඒක පාවිච්චි කරන්නේ නැතුව ඒක එහෙම දෙයියන්න දෙන්න කියලා. අපිට තියෙනවා හොඳ නරක තේරීමේ හැකියාවක්. තිබුණ ටික පාවිච්චි කරන්නේ නැතුව ඒක නැවත දෙයියන්න දුන්නට පස්සේ අපි පාරාදීසයට ගෙනියනවා. අපි පාවිච්චි කරපු ගමන් දිව්‍ය විනිශ්චයකට ලක් කරනවා. මෙතන කියලා තියෙන විදිහට සංස්කාර ස්පර්ශයට ඉස්සලා එන සංස්කාර ටික තමයි අබ්බැහි කියන්නේ. ඒක ඊට වෙනම කෘත්‍යයක් අනුශය කරන්නේ කෙලෙස් පැත්තෙන් බලනකොට. මේ අබ්බැහිය සංසාරයෙන් එන අපේ එකක්. නැත්නම් අපේ පරිසරයෙන් කල්චර් එකෙන් ආව එකක්. ඒක හරි බරපතලයි වයසකයගේ. ඒ මේ සංසාරේ ජීවිතේ පුරා ගත කරනකොට ඉතින් ඒක නට හරි අමාරුයි මේ පුවක් කිත්ත ගලිය ගන්න. දැඩි ගහිලා ගහනකොට හරියට සද්ද ඇහෙනවා ඒලාට. පොඩි උන්ට ඒ ගාලල්ල මොකද තාම බඩු නැහැනේ. පොඩි උන්ට එහෙම කුඩු වෙන්න දෙයක් නැත්තේ නෑ නිකන් බිත්තර 100ක් වගේ එකක් තියෙන්නේ. ඉතින් ඒ ටික බලන්න බැරිව ඒ ටික තමයි වංචනික ගති, ෂටගති, මායාවි ගති තියෙන්නේ. ඒකට බයන්න බලන්න බයයිනේ අපි. බලනකොට සාලවනවනේ. බලනකොට වක්කාර වෙනවනේ. කැරකෙනවනේ නින්දයක් නැතුව යනවා මල විකාර. ඉතින් මොනව කරන්නේ? ඉතින් බබෙක් බඩට ආවොත් ඉතින් දොළ දුක් වෙනවා. ඉතින් මොනව කරන්නේද? ඒකට අංශය කොහොමද පළවෙනි එනවා. අංශය තියෙනවා. ඉතින් ඇත්තටම ඉතින් මේක එකනා කියන්නේ අනුසය ටික තමයි ඉතින් සංසාරේ සංසාරේ ගෙනියන්නේ අපි පොඩි බඳගෙන මම කියාගෙන මගේ කියාගෙන ඕකනේ ඉතින් කරේ කියන්නේ අද මේ රටකින් රටකට පාර ආසාගෙන බර පොඩි උසුලාගෙන යනවා එච්චරනේ ඉතින් අපි කරන්නේ ඒ අනුසය පොඩි බිම තිබන් කිව්වොත් එහෙම නඩු කියන්නේ බුදු අම්මේ අම්මා මුත්ත කිව්වත් ඒක නම් තියන්නේ ඒක කරේ තියාන තමයි දරුවෝ උනත් දන් දෙනවා. අම්මා තාත්තා උනත් දන් දෙනවා. මේ නත්තල් පප්පයි පොදිය වගේ අරින්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවේදී සතියම බලවත් බවත් ශ්‍රද්ධාව, වීරිය, සමාධි සහ ප්‍රඥා සටකපට වෙන හැටිත් පාවා දෙන හැටිත් පහදා දෙන ලදී. තවදුරටත් ඒ ගැන පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. මෙතෙක් කාලයක් මා විසින් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වඩවා ගැනීමටයි උපරිම උත්සාහ කළේ. ඔබ වහන්සේ මේ පැහැදිලි කිරීම නිසා මා අවදි විය. ආරක්ෂක භූමිය හැම විය. අපච්චිගේ සීමා මා ඉම පෙන්වා දුන ඔබ වහන්සේට සදා ණයයි. ණය ගැති තිරුවන් සරණයි. ඔය මේක නිසා මේ සතිය බලමයි මේ පොතේ පළවෙනි පිටු දෙක කියවන්නේ. ඒකෙන් තමයි පොයින්ට් එක මට ආවුනේ ඥානපෝනි කාමතුරුන්ගේ ඒ වතු තුන් සැරයක් සිංහලට දැම්මා. සීයේ බලමයි මේ සතිය බල අති බල සම්පන්නයි සතිමත් භවයේ බලය කියලා. ඒ කියන්නේ BPS එකම දන්නේ මේක තුන්තරයක් පරිවර්තනය කරයි කියලා. මොකද BPS එකන සුදුහාමුදුරනේ රන් කරන්නේ. ඉතින් මං කියවේ ඉස්සලාම සත්‍ය 100 බලමයි. මේක නෑ. පස්සේ මම මේක බෝධි ආමරට ලිව්වා. සංජ මේ පොත නෑ. මේක හරි ලේසි වැඩක් මට මේක දෙන එක. ඒ නිසා මට අච්චු ගහන්න තරම සල්ලි නෑ. මට ෆොටෝස්ටැට් කොපි 20ක් ගහන්න අවසර දෙන්න කියලා. ඊට පස්සේ මේක දෙන්නේ නෑ. මම ඔබ දන්නවා. ඔබ බිස්නස් වෙන එක කරගන්න කියලා. එතකොට ආව පොතක් තතිමත් බව සීයේ බලමහිමේ ඉස්සල තිබුණේ සති සීයේ බලමහිමේකට සතිමත් භවයේ බලය. ඒ පත ආවට පස්සේ මම ලියලා ඇරියා අපේ ඥානතුස්ස හමුදුරන්න මිනිස්සු මේක කලින් අච්චු ගහපුවා. ඉතින් මම දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ මේක සිංහලන්තයේ වැඩක් නේ කියලා දෙවෙනි පොතාව. දැන් මේ සැරේ මම ගියා පොත් එක්ස්බිෂන් එකකට සතිය අතිබල සම්පන්නයි කියලා ඒකෙම තව එකක් ගහලා තියෙනවා. මේ ඔක්කොටම වැඩිය හොඳයි පුළුවන් නම් කියවන්න power of mindfulness මයිලඟ තියෙන ඕනනම් මේ soft copy එක මට දෙන්න පුළුවන්. ඒක හැබැයි BPS එකට ගියාම download කරගන්න. ඒකේ පළවෙනි මේ සතිය හඳුන්වා දෙනවයි කියන එක කියවන්න. තේරේ ජර්මන් කාර්යය කියන්නේ කවුද කියලා. ඔව් ඒක තුන් සැරයක් කරලා තුන් ඕතස තුන් දෙනෙක් පරිවර්තනය කරලා. දෙවෙනි එකේදී එන්න ග්ලොසරි එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ හුඟක් ක්ලාසික් ඉදිරිය ගිහිලා තියෙන්නේ. මේක හොඳ ඇදී පස්සේ මට බිකු බෝධි ආන්දෝලියතනක පරිවර්තනය කරන්න කියලා. ඇත්තටම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මට තාම ඒකට අත තියන්න ඕනේ ඉතින් තුනක් තියෙනවනේ. නමුත් ඔරිජිනල් එක කෙලිම ඥානපෝනික ආන්දෝලනගේ ඒක කියවන්න. ඒකේ පෙන්ලා දෙනවා මේ අපි අදහන මේ සද්ධාදී ගුණ නරක නෑ. හැබැයි ඒක චපලයි. ඒ විනෝඩ සතිය තියෙනවනම් මේ ඇඟිලි පහන්නේ වෙන්නන්නේ මේක දිගම එක උසම එක. මෙයාට පේනවා මේගොල්ලෝ නටන හැටි. ඒක දකින්න කැමති නැත්නම් ඒ කියන්නේ චපලයි. ඔය සද්දා වෙන්න හදන කට්ටිය සත්ත පහකට විශ්වාස කරන්න බෑ. අන්තිම භයානකයි. ඒ කියන්නේ වැඩි තෙනේ දබරටයි කියලා අපේ තියෙන කතාවක්. උනාට වැඩි අදහන්න આવොත් එයා තරහ වුණොත් බෙල්ලම කපනවා. මහා හුලං වැසටයි. එහෙනම් වැඩි සෙනයක් ඕනෙත් නැහැ. දබරයක් ඕනෙත් නැහැ. අතේ දුරින් තියාගත්තාම හරි. ඉතින් ඒක උඩ කට්ටිය කැමතියි. කට්ටියට උනේ ආලිංගන ඇලිම් බැඳින් සිප වෙනඳ ගන්න ඕනේ ඉතින් කියනවා නෑ පරණ කොණයි කරද්දේ විකුණලා තියෙන දැන් ඒ විශ්වාස කරන්නේ පැත්තකටලා හින්දි කිව්වම ඉතින් ඒකට කියනවා අනුකම්පාවක් නෑ කරුණාවක් නෑ කියලා මොකද ඒ බැනුම ලේසි බෙල්ල කපා ගන්නට වැඩි එතන සද්ධා තිගුණ ගැන කතා කරනකොට ඒවා බෞද්ධ තමයි හොඳ දේවල් තමයි වඩා හොඳ එක තියෙන නිසා මම මේ කියන්නේ නැතුව සද්ධාවේ මේ නයිසાર્ගික වැරද්දක් මම කියනවා නෙවෙයි. ආ ඒක දෙවෙනි කොටසත් එක්ක දැන් මේ මම හිතන්නේ මම යන්න ඉස්සලා එළියට එනවා ඒක අනාලේ හාමුදුරු ලියුපොත සතිය පිළිබඳ මුළු ත්‍රිපිටකයේම තිබුණු ඔක්කොම එක්ස්ට්‍රැක්ට්ස් දැන් මේ ස්වාමීන් වහන්සේ දෙවෙනි කොටස ලියලා තියෙනවා සතිපට්ඨාන පොතේ මම අවසරයක් ගත්ත පරිවර්තනය කළා දුන්නා ඒක වෙන කෙනෙක් අච්චු ගන්නවා ඒක තියෙනවා අසතියත් එක්ක දැන් සම්බන්ධ කරනවා ත්‍රිපිටකයේ අසතිය කියන එක පාවිච්චි කරන එක අභිධර්මයේ කියනවා අටුවාව කියනවා අසතිය කියලා දෙයක් නැහැ කියලා සතිය හැමදාම හොඳ පැත්ත විතරයි කියලා. නමුත් අරකෙ පෙන්නනවා සතියේ තියෙනවා අසතිය කියන එකක් තියෙනවා. ඒකත් එක්ක සාපේක්ෂව බැලුවොත් සතියට තව ආලෝකයක් වැටෙනවා. ඉතින් ඒ මට තාම <clears throat> මම පරිවර්තනය කරපු එක අනාලේ හැමතැනටත් ඇදී නෑ මම. හැබැයි දැන් මං එන ඈ ඒකේ පළවෙනි කොටසේ දැන් ඒකේ දෙවෙනි එකත් එක්ක මේ හිටානින්ද ඊට එනවා පොත් දෙකම එකට. ඒක හැබැයි මම මේ සෝස් එක කියන්නේ අනාලි වහමසන්ගේ සතිපට්ඨානේ පොතේ ඒකේ තීසිස එක ලියන වෙලාවේ මම සම්බන්ධ වුණා. මම කිව්වා මම උදව් කරනවා මට මේ කාලේ පරිවර්තනය කරන්න දුන්නොත් ඒක යුනිවර්සිටි එක බෑයි කිව්වා. පස්සේ අනාලි හම්දු කිව්වා මම මේ ආන්දෝලනයේ උදව් ගත්තේ මේකට පොරොන්දු වෙලා. ඊට පස්සේ මම පරිවර්තනය කරලා දැම්මා. එතකොට ඒකේ ෆොන්ට් එක එහෙම එච්චර හොඳ නෑ. මම මම ටයිප් කරේ. දැන් මේ දෙවෙනි සැරේ ප්‍රෙස් එකකින් කරන්නේ මේක එන්නේත් සතිය කියන නමෙන්මයි. හැබැයි මේ පොත් අලුත් එකේ කැලලත් එක්ක අර වගේ දෙගුණයක් විතර එයි පොත. ඊටු ප්‍රශ්න තුන සාමාන්‍ය ධර්ම ප්‍රශ්න තියෙන්නේ. මේ එයින් පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අවවාද අනුශාසනාවලට අනුව මනාව සතිය පිටුවා ගැනීමට උත්සාහ කරන මාහට ඒ පිළිබඳව මාහට ඇති ගැටලුවලට මගේ දැනුම පිරිසිදු කර දෙන මෙන් ඉල්ලා සිටිමි. යම් පුද්ගලයෙක් බලවත් සතියක් පවත්වා ගැනීමට දිගින් දිගටම නොකඩවා වීර්ය කරන්නේ නම් එම පුද්ගලයා මාර්ගස්ත වන අතර එම සතිය විසින් එම පුද්ගලයාව අනිවාර්යයෙන්ම මාර්ගඵල අවබෝධය සඳහා යොමු කර දේද එම පුද්ගලයාට ඇති පෙර කර්ම විපාක ඊට බාධා කළ හැකිද? ආනාපාන සතිය සහ සක්මන් භාවනාදී දියුණු වන සති මානසිකාර්ය සමග කණේහි මං හිතන්නේ විතර කණේ මේක පැහැදිලි නෑ කණේ හංගින් ටියුබ් එක sound of silence නිකුත්වන්නේ කුමන ප්‍රභවයකින්ද එදින්දා ජීවිතයේ සතිය පිහිටවීමේදී විවිධ අවස්ථාවලදී දැනෙන ස්පර්ශය අනුව කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව ලෙස සතිය විවිධාංකීකරණය වීම નિરાයාසයෙන් බොහෝ විට සිදුවේ මේ નિවර්ධිද ඔයසල්ව සත්‍ය පිළිබඳව අවබෝධය තියෙනවා නම් ඔය විතර ප්‍රශ්න අහන්න යෑමෙන් කිසිම ලාභයක් වෙන්නේ නැහැ සත්‍ය වඩන්න ඉවරයි. නමුත් මේ ප්‍රශ්නට උත්තර තියෙනවා. මේ සතියෙන් ඔක්කොම වැඩ වෙදෙනවාද කියන එකට උත්තරේ තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල ඉස්සල්ලාම තියෙන සතිපට්ඨාන. ඉතින් ඒක වන්නෝඩි චුට්ටික වැඩනවා. අන්තිමට තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය ඊට පස්සේ දබස් ගාලා වැටෙනවා නිවනට. අද්දෙත් ඇහෙනවා. ඉතින් ඔය අතරමැද කර්මගේ වෙන්නයි ඕනේ බයිලාවක් කරගෙන ඉන්න තියෙන ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පළවෙනි තියෙන සතිපට්ඨානය. ඊයම යනවා. ඉතින් අතරමැද ගෙලීම ඉන්ටර්සිටි එක නැග්ගා වගේ ගිහලා ආරවට බයින්දත් පුළුවන්. ඒ ඕන දෙයකට ඉඩ තියෙනවා. ඉතින් මෙව ඇත්තටම දැනගත යුතු කරුණ. ඒක මම නෑ කියන්නේ. නමුත් මේ සතිය වඩන වෙලාවදී දැනුම ඉස්සර කරන්න ගියොත් ඒ වඩන්න දැනුම වඩන වෙලාවක සතිය නැති වෙනවා. මේ දැනුම හරිම ලුක්‍රටිව්. ඒක ඒක සූස්තියක්. ඒකට ඇදලා ගියාට පස්සේ අල්ලන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ කියන්න ඕනේ සතිය වඩපන්. ඒකට එයා කියනවා ඊට වඩා කොච්චර වටිනවද මේ තීරයක ඉගෙන ගන්න එක මේ භාවනා පොඩ්ඩකට නතර කරලා යුනිවර්සිටි එකට ඇප්ලිකේෂන් එකක් දාලා මේ කෝස් එක කරලා ඇවිල්ලා භාවනා කරන්නම් කියලා. අන්න ඒ දෙක පොඩ්ඩක් මතක තියාගන්න මොකද මේ මූලධර්ම හරීම ඕජාසහිතයි. අල්ලුවාට පස්සේ කොහේ යනවද හොයන්න බෑ. පළවෙනිම දේ කරන්න සතිය කරනවා. කඩන්න පුළුවන් එක නෙවෙයි සතිය කියන්නේ. එහෙම කරනවා. ඒක නිසා මේ බුද්ධ ආගම පිට අනිත් එකට කියන්නේ සුද්ධ ලියවිල්ලේ දරුවෝ. ඒගොල්ලන් තියෙන එකම දේ සුද්ධ ලියවිල්ල කියවපන් ඊට පස්සේ නිවන්. ඒකට එක නිවනේ. බුදුදහමසේ කිව්වා සුද්ධ ලියවිල්ල නැති උනට නිවන් දකින්න පුළුවන්. සෝපාකල හැම නිවන් දැක්කේ පොත් දැනුම තිබිලා නෙවෙයි. එනිසා ඒකටත් පොඩ්ඩක් ඉඩ තියන්න. මේ විශේෂ මේ වගේ භාවනා කරන වෙලාවට ওই වගේ දෙනකොට කියන්නේ නෑ නෑ. ඒක අපේ ප්‍රතිපූලම් වෙලාවක් එයි. සතිය වන්නෝන අනිවාර්යයෙන් මේ සරණ අවස්ථාව දෙනවා. ඒක නිසා මේ සවුන්ඩ් සයිලන්ස් ආවත් ඒක ඔක්කොම මේ සතිය කියන එක වර්ණගන්න අපි පිටින් ගත්ත දේවල්. එහෙම නැත්නම් අපි අතනින් මෙතනින් ගත්ත දේවල්. ඒ එකකවත් හැරමිටියක් සතියට අවශ්‍ය නැහැ. කිසිම තැනකින් ජැක් ගහන්න ඕනේ නැහැ. ඒ නිසා සතිය වඩාන යනකොට මේව පස්සේ අපිට අතිරේක කරුණු එහෙම නැත්නම් මේවට කියනවා අතුරු ඵල. වශයෙන් ලැබෙනවා ධර්ම මාර්ගයේ ඉඳ. සත්පුරුෂයන් ඇසුරු කරන්නේ සද්ධර්මයේ ආහඬ. ඒසොට මේක වර්ධනි මේ සඳහාම වේලාව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වේලා ගත යුත්තේ නම් සතිය වඩන්න යා සත්‍ත්‍තික් වහම් බිකවේ සම්බත්තිකං වදාම කියලා සර්වචන්සේ දේශනා කරනවා. මහණෙනි මේ සතිය සියලු අර්ථයේ සපෙලා දෙනවා. හැම තැනදීම අපේක්ෂා කළ යුතුයි. හැබැයි තීරය ගැන එහෙම කියලා නැහැ. ගරු ස්වාමීන් වහන්සේ සංකාර හට ගැනීමට උතුජ ආහාර කර්ම හේතු වේ නම් සංකාරයට වැඩි බලපෑමක් ඇති කරන්නේ කුමකින්ද? කියන්නේ උතුජ වලින්ද ආහාර වලින්ද කර්ම වලින්ද කියලා අහනවා. මේ අවස්ථාවේ ආහාර කුමක්ද යන්නත් උදාහරණයකින් පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ත්වන් සරණයි. ඒ ආහාර කතාවත් ඔය තණ්හා සංකේ සූත්‍රයේදී ආහාර වර්ග විස්තර කරලා තියෙනවා හොඳට එක්කෝ විනිපෙග් එක නැත්නම් මේ කරපේක බලන්න නැත්නම් තණ්හා සංකේ සූත්‍රයට කවුරු හරි කියව බණක් මේව කරලා බලන්න සංස්කාර ඇතිවීමට අකම්මජ චිත්ත චූතු ආහාර කියලා ගන්න එක නෙමෙයි බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ ලෝකේ දෙයක් හට ගන්න මූල කරුණු හතරක් තියෙනවා එකකින් හට ගන්න නැහැ කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය හතර තමයි පිටු කරලා පෙන්නනෝ ඒක එකක් ඊට පස්සේ දෙකේට ඇත්තටම කියනවා කම්මජ චිත්තජ උතු ආහාරද කියන මේ චිත්තජයේ අර්ථය විතරයි මේ සංස්කාර වැටෙන්නේ ඊට පරිබාහිර කර්මජ හේතු තියෙනවා ආහාර තියෙනවා මේ උතුජ හේතු තියෙනවා. ඒ නිසා මේ කාරණාවලදී අපි එක සැරින් අපේ මනසට වැටෙන්නේ අපි වැටෙන්නේ අපි දන්න ක්‍රමෙන් නමුත් ඒක නැවත නැවත කරනකොට පේනවා අපේ දැනුම එන්න එන්න පිරිසුදු වෙන්න ඕනේ. මේ විදිහට ඉදිරිපත් කරන ගන්න පිරිසුදු වෙනවා. ඒ නිසා මේ ලෝකේ තියෙන ඕනම දෙයක් නොපෙනෙන දේ තියෙන ශක්තිය දෙයක් බවට පත් වෙන්න කර්මජ චිත්තද උතුජ ආහාරද බලපානවයි කියන එක අපි ධර්මයේ උගන්වන දෙයක්. ඒ හතර නිසයි මේ නොපෙනෙන රූප පේන බවට පත් වෙන්නේ. ඒක සංස්කාරවලදී චිත්ත වශයෙන් චිත්ත කියන නම යටතේ මේ ඉදිරිපත් වෙලා තියෙන හතර හේතුන් මත. ගරු ස්වාමීන් වහන්ස අපි උච්චාසයන මහාසයනා වර්මණේ සික්ඛාපදන සමාදියාමි සමාදන් වී ඇත. වාඩි වීමට ඇති පුටු අඟල් 19ක් උසයි. ශික්ෂාපදේ නොබෙදී සිටීමට පුටුවක උස අඟල් කීයකට අඩු විය යුතුද? දරුවන් සරණයි. පුටු අයින් කරපුවාම හරියටම හරි. උසමනේ මම ඉන්නපා. අඩු කරන්න. අපේ බුරුම කිය වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ තියරේ වෙලාවේ අපෙන් ගියා හාමුදුරු කීප දෙනෙක්ම ඒගොල්ලෝ මේ යන්නේ ඉස්සෙල්ලා බඩු බඩු කර ගිහිල්ලා පුටු හදාගෙන ගියා. බුරුම ගිහිල්ලා. ගියාට පස්සේ මම ඉන්නකම් මොකුත් කිව්වේ නෑ. ඊට පස්සේ ආමුදෝ ඉන්න ඕනේ කිව්වා දිගට. ඊට පස්සේ කිව්වලු දැන් ඔය පුටු ඔපේනවනේ. හෙට ඕක අඟලක් අඩු කරලා වාඩි වෙන්න. අනින්ද තවංගලක් අඩු කරන්න. බිම වාඩි වෙන්න. පුටු පුටු ගන්න ගත්තොත් ඉතින් ඉවරයක් නැහැ. ඒ නිසා ওই එකකටවත් උත්තර දෙන්න එපා. උත්තර දුන්නොත් කරන්න හදන්නේ අපි හිතන මේ ශික්ෂාපදෙන් ගැලවුණාට නිවන් දකි කියලා. නෑ මොකුත් වෙන්නේ නෑ. බැරිකමට නැතිකමට අපි මේකට යනවා. ඒක අඩු මේකට යන්නකෝ. එහෙම නැත්තම් ශික්ෂාපදේ සමාදන් නොවි හරි කමන්නේ අඩි 18ක එකක් හරි කමන්නේ වාඩිලා භාවනා කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ